සදා බුද්ධ සම්පන්න අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා අවකාශය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී දනාම ඒ සඳහා කරපත්ලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු තතෝ සම්මා සම්බුද්දස්සේ ද්වයං නිශ්චිතං නිශ්චිතෝ කෝයං කච්ඡායන ලෝකෝ යේ බුයේන අත්තිතං චේව නත්තිතං ඡාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවේදී සම්මත කරගත්ත පරිදි මේ වැඩමුළුව සඳහා කච්චායනගත සූත්‍රය සර්වඥාන්සේ විසින් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය සංග්‍රහ වෙලා තියෙන නිදාන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන කච්චායනගත සූත්‍රය ඉදිරියට තියාගත්තා. ඒ කච්චායනගත සූත්‍රයේදී ආරම්භයේදී ඒ කච්චායනගත ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කරලා අහන්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ඉතිබන්තේ උච්චති කිත්තවතාන කෝපන්ති සම්මාදිට්ඨි හෝති කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ලෝකයා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය යමක් දේශනා කරන කතා කරනවා. කෙතකින් සම්මාදිට්ඨිය වේද කියලා. ඉතින් ඒකට සර්වඥ වහන්සේ දීපු පොදු නිරීක්ෂණය තමයි සර්වඥතා ඥානෙන් ලෝකෙදියා බලනකොට ද්වයන් නිසිතෝ කෝයන් කච්ඡායන ලෝකෝ යේකු යේන අත්‍ිතං චේව නත්‍ිතං ඔය සම්මාදිට්ඨිය කියන එක හඳුන්වා දෙන්න කලින් අවතනාසේ තමන්ගේ ලෝක නිරීක්ෂණය විස්තර කරනවා අච්චායන මේ ලෝකයේ වැඩි වශයෙන් බොහෝ දෙනා මේ අන්ත දෙකකට වැටිලා ඉන්නේ ඇතයි කියා ගන්න කට්ටියක් ඉන්නවා නැතයි කියා ගන්න කට්ටියක් ඉන්නවා වෙන විදිහකට කියනවා නම් මේ සාස්ත්‍ත මිච්ඡා දිට්ඨිය එහෙම නැත්නම් උච්ඡේද දිට්ඨිය කියලා දිට්ඨි දෙකකට තමයි ලෝකෙ බෙදලා තියෙන්නේ බොහෝ දෙනා ඉතින් මේ නිසා සෑම පුතක්ණයෙක්ම මැද ස්වභාවය නැත්නම් ප්‍රകൃතිය සෞඛ්‍ය සම්පන්න தත්ත්වෙ නිවේ ගත කරන්නේ හැම කෙනාම පක්ෂග්‍රාහී හැම කෙනාම දෘෂ්ටිගතයි එක්ක ඇතේ කියන පැත්ත එක්ක නැතේ කියන ඉතින් මේ ඇත නැත කියන මේ සාමාන්‍ය අත්‍යන්ත සේවනාත්‍යන්ත කියන පාළි වචනය අනුව අත්‍යතංච කියන එක සාස්වත දික්ක හැටියට දිගට පවතින ආත්මයක් ඇතේ කියන පැත්ත හැටියට නාතිකං කියන දෘෂ්ටිය උච්ඡේද දික්කයක් හැටියට මේ ජීවිතේ පස්සේ පවතින දෙයක් නැහැ ඉන්නකම් සැප වෙන්න බලලා ඊට පස්සේ වග වෙන්න දෙයක් නැහැ කියන මේ මේ ධර්මතාව දෙක. ඉතින් අපි පුද්ගලයා කරන බැලුවා මේ පුද්ගලයා කරන වචනවල කරන ක්‍රියාවල හිතවිලි වල මේ දෙකේ එකක් ඒකාන්තෙම ගැටලලා තියෙනවා. මේ දෙකෙන් කොයි එකට ගියත් අපි ඒ සම්මාදිට්ඨිය ඉක්මවනවා කක්මිච්ඡාදිට්ඨියකට වැටෙනවා. ඉතින් ඒ බව අපිට ලෝකයේ ජන විඥානයේ හරස්කඩක් ගන්නකොටත් පේනවා. තමන් වශයෙන් තමන් භාවනා කරන කෙනෙක් වශයෙන් තමන් සොයන් විවේචනයකට ලක් කරලා අවලෝකනයක් කෙරුවොත් ඇතුළට ඒ හිතවිලි වල ක්‍රියාවල වචන වල මේ ඇතය නැතය කියන දෙක තියෙනවා. ඉතින් ඒ නිසා සම්මාදීක්ෂය කියන කහඳුලා දෙන්නේ ඉස්සෙල්ලා දැනට පවතින රෝගේ දැනට තව තියෙන අස්වාභාවික తত্ত্বය තේරුම් ගැනීම ඉතා වැදගත්. ඒ නිසා සර්වඥාන්සේ සර්වඥතා ඥානයට අනුව සම්මාදිට්ඨිය විස්තර කරන්න ඉස්සෙල්ලා අවතින්නා වූ දෘෂ්ටි, මිච්ඡා දෘෂ්ටි දෙක දෙකට වෙන් කරනවා. ඒක තමයි මේ අතිතාංශය වෙන අතිතාංශය. ඉතින් මේ විදිහට ආරම්භ කරපු සූත්‍රය අපි ඊයේ දවසේ ඇතුළත මෙහෙව් පක්ෂග්‍රාහී මෙහෙව් අන්තවාදී නීති විදිවල හෝ ජන ගහණයක ජීවත් වෙනකොට කෙසේනම් අපි මැද මාවතකට කෙසේනම් අපි පුළුන් දෘෂ්ටියකට කෙසේනම් අපි සම්‍යක් දෘෂ්ටියකට එළඹෙන්නෝ කියන එක මේක ਸਰවඥාංශයෙන් පෙන්වන්නේ අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ප්‍රතිපදා කියන විදිහට අනුපූර්ව ක්‍රමයකට. ඒකත් හරීම නිර්මාණශීලී ප්‍රතිපදාවක් හරහා තමයි දෙන්නේ. අනේ ඒ අනුව බලනකොට මේ ඇතය නැතය කියලා පිටපොට පැනලා තියෙන අපේ මේ දෘෂ්ටි නැවත හරි පාරට ගන්න මධ්‍ය ප්‍රතිපදාට ගන්න ඉසිසලාම් සර්වතන්සේ හඳුන්වා දීලා තියෙන මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨියයි අපි ඒක ගැන ඊයේ සාරාංශ විස්තර කිව්වා කළා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන මේ වීතික්කම කෙලස් කියන සමාජයේ නීති උල්ලංඝනය කරන තැනට මේ වීතික්‍රමණය කරනවා කියලා කියන්නේ සිංහලෙන් කියන මල පනිනවායි සීමාවික්ම වුණා මේකට උල්ලංඝනය කියන වචනේත් පාවිච්චි කරනවා ඉතින් සමාජයේ පවතින ජන සම්මුතිය පවතින යම් යම් චාරිත්‍ර වාරිත්‍ර ගණන් නොගෙන ඒ චාරිත්‍ර වාරිත්‍ර සීමාව ඉක්ම වීමට කියනවා විචක්‍රමණය කියලා. උල්ලංඝනය කියලා. මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නොතකන කෙනා ඒ සීමාව පන්නන තැන ගැන සැලකිලිමත් නැහැ. දන්නේ නැහැ. මෙතෙන් යනකම් අනන්ත කරදරයක් නැහැ. මෙතනින් එහාට ගියොත් කරදර වෙයි. මෙතෙන්ට යනකම් මත්තර කරදරයක් නෑ මෙතෙන් එහාට ගියොත් මත්තර කරදර වෙයි කියලා ඒ සීමාව දන්නේ නැති එක තමයි ඒ කර්මස්පතා ඥාන සම්මාදිට නැති එක නගේ ඇති මේක සාමාන්‍ය පුතත්ඥය කියන එක විස්තර කරනකොට විසුද්ධි මාර්ගයේ පෙන්නලා දීලා තියෙනවා තමන්ගේ ආරක්ෂක සීමාව දන්නේ නැතුව ආරක්ෂක භූමියයි අනාරක්ෂිත ප්‍රදේශයේ නිසිසේ හැසිරෙන නිසිනින්ද හැසිරෙන ඉතින් අන්තිමට කොයි වෙලාවක යන අනාගත භූමියකට ගිය වෙලාවක භයානක අනතුරකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ සීල ආරක්ෂාව තියෙනවනම් සීල ශික්ෂාව තියෙනවනම් සීල ශාසනය තියෙනවනම් සීලාංගේ තියෙනවනම් එයා සංවේදී වෙනවා මෙතෙන් යනකම් අනුගේ මානසිකත්වයට බලපෑමක් නැහැ. මෙතනින් එහාට ගියොත් බලපාන. මෙතෙන් යනකම් අත්තර දැනට බාධාවක් නැහැ. මෙතෙන් එහාට ගියොත් මේක වෙනවා කියලා මෙන්න මේ සංවේදීකම යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් එයාට මූලික වශයෙන්ම ආරක්ෂාවක් සැලසෙනවා ඒ නිසා කියනවා යම් කිසි කෙනෙක් සීලයක පිහිටියොත් ඒ සීල ශික්ෂාව රැක්කොත් ඒ පුද්ගලයා සීල ශික්ෂාව මාර්ගයෙන් ආරක්ෂා වෙනවා මේක තාටක පිරිසුදු කරලා දැනගන්න පුළුවන් දැනගන්නකොට හොඳ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු දැනුමක් එනවා ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී කියලා බුදුජානනාංශයේ පොදුවේ දේශනා කරපු දේශනාවක් තියෙනවා. ඒක මම හිතන්නේ මුග දිනේ පහලා තියෙනවා. ධර්මය ආරක්ෂා කරන්නා විශ්ින් ධර්මය ආරක්ෂා කරන ධර්ම විශ්ින් ආරක්ෂා කරනු ලබන. නමුත් මේක මේ ආවට ගියාට දේශනා කරපු එකක් නෙමෙයි. මේක හොඳට දැනගන්න ඕනේ යම් කිසි කෙනෙක් කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළිතුවාගෙන සීල ශික්ෂාව රැක්කොත් එයා ඒ රකින්න සීල ශික්ෂා ප්‍රමාණයට ආරක්ෂාවක් ලබනවා මිස සමාධි ශික්ෂාව රකින්න එක්කනට තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥා ශික්ෂාව රකින්න එක්කනට තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මෝ හැබේ රක්ෂිත ධර්මචාරී කියන එක හරියට සමානුපාතිකව ප්‍රමාණානුකූලව සිදුවෙන එක. ඒ නිසා සීල ශික්ෂාව යම් කෙනෙක් රැක්කොත් කොච්චරක් තමයි ආරක්ෂාවක් ලැබෙන්නේ. ඉතින් එහෙම කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ගුණ මෙතකයි නොකලොත් ආධිනව මෙහෙමයි ආදි වශයෙන් දැනගෙන යම් කෙනෙක් මේ විදිහට සීල ශික්ෂා රැකලා කම්මසගත ඥාන සම්මාදිට්ඨියට ඇති කරගෙන ඒ කෙනෙක් මේ ශාසනයේදීම මේ ජීවිතයේදීම මේ අවස්ථාවේදීම සමාධි ශික්ෂාට නැග්ගයි කියලා හිතමු. චිත්ත භාවනා නැත්නම් සමාධි ශාසනයට සමාධි ශික්ෂාට නැගපුවාම එයා ආරයට වැඩි වගවීමකින් ඉතින් අපිට කැපවීමකින් හිත නිවරණයෙන් දුරු කර ගන්න නැත්නම් වීතිකම කෙලෙස් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් වලින් දුරුවන් කරනවා එතකොට යාට ලැබෙනවා අර සීලේ රකපු අවස්ථාවට වැඩි ධර්ම ආරක්ෂාවක් ඒකේ ඒ මුඛලයේ දෙපැත්තකින් ආරක්ෂාවක් සීල ආරක්ෂා කරනකොට සීල සීලෙන් ආරක්ෂා වෙනවා සීල ධර්මයෙන් ආරක්ෂා වෙනවා තමයි සීල ධර්මයෙන් රකින්නකොට සීල ධර්මයෙන් තමයි ආරක්ෂා වෙනවා තමයි සමාධි ධර්මයෙන් රකින්නකොට සමාධි ධර්මයෙන් තමයි ආරක්ෂා වෙනවා ඉතින් මම අද හිතුවේ අද දවසේ ධර්ම දේශනාව මෙන්න මේ දෙකේ සංසන්දනයේ පිණිස යොදන්න. ඒකෝට තමන්ට පුළුවන් මම මේ කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් වැය කරන දේෙන් මට තියෙනවද මේ කියන ආරක්ෂාව වැඩි වීමක්. සීලක්ෂාර රකින්නකොට සීලෙන් මම ආරක්ෂා සීල ධර්මයෙන් ආරක්ෂා. මම සමාජ ධර්මයෙන් රකින්නකොට මට සමාජ ධර්මයෙන් ආරක්ෂා වෙන්නේ. ඉතින් මේ කියන තේමාවම අපිට තවත් ධර්ම මේ ක්‍රමයේ විග්‍රහ කරන්න පුළුවන්. මේ සති චෛතසිකය එහෙම නැත්නම් අපි මේ සතිපට්ඨානිය කියනකොට ප්‍රමාදී කියනොත සති චෛතසිකය කර දෙන කෘත්‍ය හැටියට අපේ ආචාර්යවරු පිළිගන්න තියෙන ආරක්ෂපච්චපට්ඨාන කියලා. අපමණ අරසාවක් පැටේ. නමුත් ඒකට ධර්ම භාවයේ රැකති ධර්මචාරී කියන කතාවට ගියා වගේ සී සතියෙන් යුක්තව සීලය අරසා කරනකොට තමන්ට මොනවද ලැබෙන අරසාව තමන් සතියෙන් යුක්තව සීලය ආරක්ෂා කරනකොට තමන්ට මොනවද ලැබෙන ආරක්ෂාව? ඉතින් තමයි සතියෙන් යුක්තව සමාධි ධර්මය රකින්නකොට සමාධි ශික්ෂාව රකින්නකොට සමාධි ශාසනය රකින්නකොට මොනවද තමන්ට ලැබෙන ආරක්ෂාව කියන එක දන්නවනම් මේ ආර්ථික විශේෂඥයෝ මේ දේශපාලනඥයෝ මේ සමාජ විද්‍යාඥයෝ කියන මේ අරුකවලට මෙච්චරම ලංකණ එකක් නැහැ කියලා මට හිතෙනවා. මේ නොදැනීම මේකේ තියෙන මේ සම්බන්ධතාවය නොදැනීම දැනීම හරහා නැති කරන්නේ. ඒකත් සුතමේ ඥානෙ නැති කරන්නේ. ඊට පස්සේ අපි ඒක ධර්ම සාකච්ඡා මාර්ගයෙන් තාවුරු කර ගන්න ඕනේ. ඊට පස්සේ සීලෙන් සීල රැකලා දෙන්න ඕනේ. ඊට පස්සේ සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. ඉතින් ඒ වෙනුවට මේ ඒක නොදැනීමට කම්මසකතා ඥානීය ඥාන සම්මාදිට්ඨිය නැතිකමද කියනවා කම්ම සම්මෝහ කියලා. ඒකට අවිද්‍යාව කියලා කියනවා. මිච්ඡා දිට්ඨිය කියලා කියන්න පුළුවන්. කම්මසගත ඥාන සම්මාදිට්ඨියද සම්මාදිට්ඨිය කියලා කියන්න පුළුවන්. ඥානි කියලා කියන්න පුළුවන්. විමසනෝන කියලා කියන්න පුළුවන්. නැතිකමන සම්මෝහය කියන්නේ. එතකොට මේ සම්මෝහය නැත්නම් මේ මිච්ඡා දිට්ඨිය නැත්නම් මේ අවිද්‍යාව අපි ළඟ දැනට තියෙනවා කියන එක පටන් ගැනීම කවදාකවත් තමයි හීනමානයටපත් කර ගැනීමක් නෙවෙයි. මලක දැනට කෙලස් තියෙනවා. මලක දැනට අවිද්‍යාව තියෙනවා. මලක දැනට මෝහය තියෙනවා කියලා දැන ගැනීම Taman විසින් තමයි පහත් කරතර ගන්නා වූ හීනමානයක් නෙවෙයි. අපි මේ සලකන්නේ සරුවචනාංශෙත් එක්ක ගන්නවා. සරුවචනාංශය කියන්නේ නික්ලේශී වූ අරහත් වූ පරම පූජනීය වූ පවිත්‍ර වූ අහෝ සුසුද්ධ సంతානං කියන විදිහට සුසුද්ධ సంతානයක් ඇති කෙනෙක්. ඒත් එක බලන්න අපිට අත් දෙක උස්සලා පිළිගන්න පුළුවන් අපිට කෙලස් තියෙනවා. වෙනද අවිද්‍යාව තියෙනවා. මේ අවිද්‍යාව නැති කිරීමේදී අපේ ආචාර්යවරු පෙන්නලා දෙන තැන අවිද්‍යාව දෙතෑවරව අපට හිංස කරන අනවින කරනවා. ඒක නැති කරන්න ඕන ක්‍රම දෙකක් තියෙනවා. හිංස කරන අවිද්‍යාව දෙක මිච්ඡා දිට්ඨි දෙක තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ දන්නේ නැහැ. කවුරුත් අපිට කියලා දීලා නැහැ. ඒ නිසා අපිට අපරිපත්‍ය විඥාන නැති කිරීම සුතමේ ඥාණයෙන් සාකච්ඡා ඥාණයෙන් අයින් කරන්න පුළුවන්. ඒක තමයි අධ්‍යාපනය කියලා අපි කියන්නේ. ඥානමය සතු දැනුම් සම්භාරය නොදන්න කෙනෙකුට කියලා දෙනවා. එතකොට අපේ යම් ප්‍රමාණයක් නොදැනීම අවිද්‍යාව දුර වෙනවා. ඒ දුර වෙන අවිද්‍යාව කියන්නේ අපරිපත්‍ය අවිද්‍යාව දුර වෙනවා. නමුත් ඊට යටින් නැත්තම් සරල සමාන්තරව මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් කියලා තියෙනවා. දන්නවයි කියලා හිතාගෙන පඬිත කරනවා. මේක නැති කරනවා කියන එක අධ්‍යාපනය කරන්න බෑ. අධ්‍යාපනයෙන් තවත් අන් එන්න පටන් ගන්නවා. ඒ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව දුරු කිරීම සඳහා සර්වඥාන්සේ අපකරේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ කියනවා මාව අදහපල්ලා. මම කෙලෙස් නැති කරන්න තියෙන්නේ මම අදහපන්. ඒක වෙලා මං කියන දේ ශ්‍රද්ධාවෙන් බාර ගන්න. බාරගෙන ටිකක් හරි යන් යනකොට ඔන්න තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ අදාහගෙන ටිකක් දුර යනකම් ඒ කරන වැඩ තර්කයට අහුවෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් චින්තාමය ඥානට අහු නොවෙන්නේ ඉඩ තියෙනවා අපි ටික සත්‍යාවෙන් කරනවා. මේ සඳහා නියතමානීත්‍ය අත්‍යවශ්‍යයි. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක් ඒ මනස ඔකොල්ලමලයි සද්දයි සාරම්භයි එකට එක කියනවා වාද කරනවා ගැටෙනවා ඉතින් ඒක නිසා ඒ මනුස්සයා මුලින්ම අපු කලයක් වගේ ඔච්චර වතුර වැක්කිරුවක් ඇතුළට යන්නේ මේ කලේ අනිත් පැත්ත හරවන එක නික්කුජින්ම නික්කුජිත්තං වා උක්කුජ්ජය කියන විදිහට සූත්‍ර දේශනා සමාන කර තිනවා අයිති වෙන්නේ ගුරුවරයාගේ වගකීමටද නැත්නම් මේ ශිෂ්‍යයාගේ වගකීමටද කියන එක විශාල ප්‍රශ්නයක් අනින්නවල තියෙන මුනින්නවල තියෙන කලේ වතුර වක් කරන්න ඉස්සලා උඩුකුරු කරන එක කලේ විසින් කරන්න ඕනද වතුර වක් කරන එක නම් කරන්න ඕනද කියන එක මම හිතන්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේකදී ගුරුම ආචාර්යවරු කියන සීල 50ට 50යි කියනවා. ගුරුවරයාත් ඇති කරන්න ඕනේ චරිතයක්, පූර්වාදර්ශයක් කෙනෙකුට විශ්වාසය දිනා ගන්න මේ මනුස්සයා කොහෙන් හරි මේක අහුවෙලා මනුස්සයා බේරගෙන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ මනුස්සයා තුළ මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව ගන්නට හැඟීමක් තියෙන නිසා නිහතමානීව කවුරු කියන දෙයකට යටහත් පහත් තමන් හැදෙන්න හදනවා මේ මනුස්සයා ආදර්ශයට අරගෙන මාත් නිහතමානී වෙන්න ඕන. මාත් හැදෙන්න ඕනේ කියලා. ඔලොමල කෙනෙක් ඒ කලේ උඩි පැත්තට හරවන්න හැරෙනවා කියන එක ජීවිතයේ විදිහට සංකාරය ඇති වෙන ප්‍රධානම විප්ලවය. ඒකට අන්තිම දක්ෂයි සරුවචනාංශී ඊගාවට අපේ ශාසනයේ දක්ෂුනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඉන්නම් මේ කලවුණින් මුදින් අතර හරවන්න මුනින් හරවලා දෙන කලේ උඩුපැත්තට හරවන්න අන්තිම දක්ෂයි සරුවචනාංශී ඇරිච්චා. ඉන් එන්නේ එන්න අවුරුදු 2600ක් යනකොට ඒ දක්ෂකම් එන්නේ එන්නේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා Taman දන්නවනම් අපි ළඟ විද්‍යාව තියෙනවා එකක් තමයි අපටිපත්‍ය විද්‍යාව නොදන්නකම. අපරිපත්‍ය විද්‍යාව අධ්‍යාපනය නැති කරන්නේ. සුතුමි ඥානෙ සාකච්ඡාවෙන් නැති කරන්නේ. මොකද මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මොන තාලෙම නැති කරන්නේ. ඒක ඔලොමොල කරනවා. ඒක අතිපණ්ඩිත කරනවා. ඒක නැති කිරීමේදී Taman නිගතමානීව ශාසනීය વિશે බුද්ධ ධර්ම බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඥා කරේ සැදී පැහැදී හිටගත්තේ නැත්නම් බුදුන් අසරණයි ධර්මයේ අසරණයි සංඥා අසරණයි. ඒසම Taman විහිං ඉදිරිපත් වෙන එකට කියනවා සද්ධා ජාතෝපසංගමති සද්ධාව ඇති කෙනා තමයි මේ එළඹීම කරන්නේ. බුදුන් කරා එළඹෙන්න ඕනේ, ධර්ම කරා එළඹෙන්න ඕනේ, සංඝයා කරා එළඹෙන්න. එළඹෙන වෙලාවටම allele උඩට හරවපු වෙලාවටම අර පැත්තේ වතුර වැක්කරෙන්න ඕනේ. හරියට නෙළුම උඩට එනකොටම ඉර පායනවා. මෙන්න මේ දෙක එකතු වෙන යුගයක තමයි බුද්ධ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. බුදුත් අබුද්ධෝතවරු කාලෙක කොච්චර Taman කලේ උනින්නවට උඩට හරවන්නේ කියත් පැක්කරන දෙයක් නැහැ ධර්මයක් නැහැ බුද්ධෝත්පාද කාලේ ඔලොමල කමට පඬිතකමට අතිපඬිතකමට කලේ මුනින්න මාගෙන ඉන්න පිරිස විශාලයි අරියට බැලුවොත් ලෝක ජනගහණයෙන් 100ට කීයක් කලේ මුනින්න මාගෙන ඉන්නවද නැත්නම් බෞද්ධයන්ගේ 100ට කීයක් මුනින්න මාගෙන ඉන්නවද කියලා බැලුවොත් බෞද්ධයන්ගේ කියලා විදේශයක් නැහැ ඔලොමොත්තලයි අකටීරුයි අතිපණ්ඩිතයි කියලා නෙම කරන්න බැරි තරම් අතිපණ්ඩිතයි. ඉතින් ඒ නිසා කොච්චර වැස්ස වැස්සත් එක්ක අපි කලේ ගිය ඇතුලේ තියාගෙන ඉන්නවා නැත්නම් මුලින් නමල ඉලින් තියලා තියෙනවා. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වයින් වෙලාවට කලේ උඩින් නමට හරවන්න ඕනේ. මේ දෙපාර්ශ්වයක් පිටතිලා කොයි වෙලාවක හරි කලේ උඩින් නමට හැරුණොත් ඒක විශාල ආශීර්වාදයක්. ආශ්චර්ය ධර්මයක්. ඉතින් මේක නැති කරන මේ කියන මේ යටි ගුරු කලතුම කලේ බුදු ගුරු කරන එක කර්මසකත ඥාන සම්මාදිට්ඨියෙන් කරනකොට ඒ මනුස්සයා සීලයට විතරක් නෙමෙයි. යම් ප්‍රමාණයක සීලවන් වෙන්න ඕන කියලා පිළිගන්නම සමාන භාවනා කරන විපස්සනා කරන තකන්නේ නෑ දන්නේ නෑ. නමුත් සීලවත් නැති කෙනාට වැඩිය එයා ලේසි කරවල ගන්න. ඉතින් ඒකෙදී සරුවචනාධික තියෙන මේ ප්‍රයෝග ඥානය එහෙම නැත්නම් සර්වඥාණන්සේ දෙන දේශනා විලාසය අනුව උන්වහන්සේ කියනවා හොඳයි මෙතෙක් කල දන් දීදී හිටියා. දැන් දානේ ඉඳලා එහෙනම් සීල් රකින්න. ඒ සීලෙන් තමයි ඉස්ලාම ඒ පුද්ගලයාගේ ශික්ෂාව පටන් ගන්න තැන. එසා දානේ ඉඳලා සීලයට නගිනවයි කියලා කියන්නේ මහ විශාල ප්‍රගමනයක්. එතනදී මේ කම්මස්සකතා ඥාන කර්මාදීත්‍ය පරීක්ෂා කරන්න පටන් අරගන්නවා. එතකොට ඒ පුද්ගලට යම් ප්‍රමාණයක සදාචාරාත්මක වගකීමක් වගවීමක් ගැන වගවෙන්න වෙනු ආනියම කරනකොට ඒ මාසය ටික ටික උත්සාහ කරලා බලනවා අනුන්ගේ මානසිකත්වයකට බලපෑම් නොකර සිටී. රාණියෙක් පණ නැති නොකර අනුසතු වස්තුව නොදුන් දෙයක් නොගන්න. තමන්ට අයිතිති කාම වස්තු වරදවා පාවිච්චි නොකරන්න. ගොරුවේ කෙලමින් ඉස්සතරින් පරිසවතනේ අනුන්ගේ මානසිකත්වයක් නොසොල්වන්න. වැරදි ජීවන රටාවකින් මත්තනකින් අනුන්ට හානි නොකර ඉන්න. ඉතින් අපි මේක තව ටිකක් උද්දීපනය කරලා කැපිපෙන විදිහට පෙන්වන්න පුළුවන්. අද බෞද්ධයන් අතර දානයට පෙළඹීම හරහා අනුන්ට උදව් කරන අනුන්ගේ දුක තේරුම් ගන්න උත්සාහ කරන පිරිස අද ලෝකේ පළවෙනි තැනට ඉන්නේ කියලා. කලියුත් කිරීම මාර්ගයෙන් දානීය දීම මාර්ගයෙන් අනුර උදව් කරන පිරිස අතර ඕන රටකට කියලා බැලුවොත් බෞද්ධයා සිංහල බෞද්ධයා කියලා මම විශේෂයෙන් කියනවා එතනදී ප්‍රධාන දැන ගන්න ඉඩ තිබුණා නිතරම ඒ තරමටම දාන්න බැහැ. නමුත් සීලයේ කෙරෙන්නේ කලියුත් කිරීම මාර්ගයෙන් පින් කිරීම නෙවෙයි නොකලියුත් නොකිරීම මාර්ගයෙන් පින් කිරීම. මේ අතින්නම් බෞද්ධයා සිංහල බෞද්ධයා මොන්ටිසෝරි පන්තිවත් නැහැ. හරි ආශය පින්කම් කරලා අනුන්ට උදව් කරන්න. නමුත් බුදුජානනාංශයේ නොකිය කියවෙන නිස්සද්ද බණක් තියෙනවා. චාරිත්‍ර මාර්ගයෙන් කිරීම මාර්ගයෙන් කරන පින්කම් වලට වඩා දස දහස් ගුණයකින් වටිනවා. පවුකන් නොකර සිටීම, නොකල යුත්තේ නොකර සිටීමෙන් ලබන කුසලය. නොකල යුත්තේ නොකිරීම මාර්ගයෙන් කරන කුසලය තමයි සීල කියලා කියන්නේ. සතුන් මැරීම නොකල යුත්තක් නොකර සිටීම. ගොඩ හොරකම් කිරීම නොකළ යුත්තන් නොකර සිටි. ආමිත්‍යචාරය නොකළ යුත්තන් නොකර සිටිත. ගුරු කේලම ඉස්සචන පරිස වචනේ මත්පන් පානේ ජීවන රටාව මොකද මං කැමති නැත්තම් නොදන්න කෙනෙක් අතින් එක පාර්ශ්ව මරණයකට ලක් වෙන්න මට තර්ජනයක්වත් ලබන්න මේ මගේ හිත තමයි කාටවත් තියෙන්නේ. අපිට අයිතියක් නැහැ තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න. කියනවනම් මමත් කැමති වෙන්න ඕනේ පාට බෑපුවම කවුරු හරි ඇවිල්ලා කඩුවක් කරන තෝ මරනවා කියනකොට ආවුලෝ පාත් කළා ආයෙනම් මරපන් කියන්නේ. Taman කැමති නැත්නම් අනික් සතුට කරකි. තම සතු වස්තු පොඩ්ඩක් කේමේ කරලා එනකොට කවුරු හරි හොරකම් කරලා නම් අපේ පපුව වතුර දාගන්න ඉතනයි. ඒ වගේ තමයි අන්සතු වස්තු ගන්නකොට අර විදියම තමයි. මෙන්න මේ නිසා යම් කිසි කෙනෙක් මේ සම්මාදිච්ඡයට එනකොට අඩුවන කම්මසකතා සම්මාදිච්ඡයට එනකොට කල්පනා කරනවා ලෝකේ සමව ජීවත් වෙන අපි අතර තුර අනික් කෙනාගේ මේ තියෙන මානසිකත්වය රැකදීම මගේ පරම යුතුකම. අට ආරස්සාවක් දීම මගේ පරම යුතුකමක් අපි ඒක විජෝකාරකම නිසා හෝ ඔලමලකම නිසා හෝ නොදැනුවත්කම නිසා හිංසකලෝ මතක තියාගන්න ඒකට පරිසම් නොදී අරින්නේ. ඒක නිසා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන එක නම් පුළුවන් තරම් බලනවා වචන සහ ක්‍රියා මාර්ගයෙන් මොන විදියකින්වත් තව කෙනෙකුට බලපෑමක් නොකර ඉන්න. කෙරෙනවා නම් යහ බලපෑමක්. එහෙම නැත්නම් නොකමිකයි. ඉතින් මෙතෙන්දි තමයි මිනිස්යාගේ පෞරුෂත්ව වෙනස් වෙන්න පටන් ගන්න තැන. මෙතෙන් තමයි මිනිස්යාගේ හැදියාව, ශික්ෂණය ඉස්සරහටම ඒක නැත්නම් ප්‍රගතිශීලී ඉස්සරහට යන තැන. ඉතින් මේක තරුණ තරුණයෝ හිතන්නේ මේක බය අඩුකම. මේක නෝන්ජල්කම මොකටද අපි විශ්ින් අපි නීති පනවන්නේ අපිට තියෙන්නේ සැප වැඩි කරගන්න එකයි. ඉතින් මොකටද අපි මේ විදිහට අනුන්ගේ සැප සැලසීමට අපි මොකටද කරදර වෙන්නේ? සාන 60 70 වෙන්නට පස්සේ නම් මේක තේරෙනවා. ඒක බයටද දන්නෙත් නෑ මොකටද දන්නෙත් නෑ. නමුත් ඒකෙන් සමාජයට එච්චර ලොකු බලපෑමක් වෙන්නේ නෑ. බලපෑම වෙන්නේ තරුණ පිරිස් මේක තේරුම් ගත්ත දවසට. ඒක තාම බලාපොරොත්තු සිද්ධ වෙනවා. කිසිනම තරුණ වේවා වැඩිමහල් වේවා සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා සීලේ නොරකීම සහ රැකීම දෙක අතර තියෙන ආනි ආනිසංස කොටස නොරකින කෙනා නිතරම අන්ධකාරට බයයි වයසට බයයි ලෙඩ වෙනවට බයයි තනි වෙනවට බයයි මොකද ඒක තමයි තමයි දෙද්දේ මට පුළුවන් කාලේ මම මෙන්න මේ මේ විදිහේ වැරදි කරලා තියෙනවා ඒක නිසා මම මට යන්නේ අපායටයි එහෙම නැත්නම් මට මේ මේ කරදර වෙන්න ඉඩ තියෙනවා කියන නිතරම අත්ානුවාද බයෙන් ජීවත් ඒක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. මේ ලෝකයේ තියෙන ධර්මතාවය. එහෙම නැත්නම් පරානුවාද බය අනුමත දොස් කියාවි කියලා. මම වගේ කෙනෙකුට තරන් නැති වැඩක් මම කරලා තියෙනවනම් අපේ පවුලට ගැලපෙන්නේ නැති වැඩක් කරලා තියෙනවනම් කුලසීත් වලට ගැලපෙන්නේ නැති වැඩක් කරලා තියෙනවනම් සම්ප්‍රදායට ගැලපෙන්නේ නැති වැඩක් කරලා තියෙනවා මිනිස්සු දොස් කියනවා. මේකට කියනවා පරානුවාද බය කියලා. මේක යම් මට්ටමකට ගියාට පස්සේ රටේ පවතින නීති අනුව එයා ඉරගිලවකට දානවා. එක දෙක නම් හිතට වදින්නේ. තුන වෙනකොට ඒ මාසය නීති ඉදිරියට පමුණනවා පමුණුවාට පස්සේ ප්‍රසිද්ධ දඬුවම් ගිනිට සිද්ධ වෙනව නින්දාට ලක් වෙනවා. මේ තුනෙන්ම බේරුණත් බේරෙන්න බැරි තැනක් තමයි මරණයෙන් පස්සේ ඔළුව පල්ලෙහාට ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන කකුල් දෙක උඩට තියාගෙන හෙල පල්ලතර නටනවා වගේ අපායට යනවා. මේක කියන දුක්ගති බය කියලා. ඒ නිසා ශීලයක් නැති මිනිස්සයාට කවුරු තුනියක් කරන්න ඕන කමක් නැහැ. අනිත්‍යරෝම මානසික අසහනයක ජීවත් වෙනවා. ඒක මේ දේවදත්ත කරන දෙයක්වත් බුදු ආමෝ කරන දෙයක්වත් නෙමෙයි. මේක තමයි ධර්ම නියම. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදියට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියන අතරින් පිළිපෙළි ඉඳලා මේකට හේතුව මගේ කාය වචන දෙකේ චර්යාවක් නැතිකමයි හික්මීමක් නැතිවම අද බුදුන් සීපත් කළ ධර්මයේ සීපත් කළ සංඝයා සීපත් කළ සීලේ නාමයෙන් මම ඊට පස්සේ කතාව එක්කෝ පංචිල් එක්කෝ අටසිල් එක්කෝ නවසිල් එක්කෝ දසසිල් එක්කෝ සාමාන්‍ය සීල එක්කෝ උපදම්පදා සීලේ කියන මොකක් හරි එක පිළිටු ගවසේ එවන්සන තේරෙන පටන් ගන්නවා දැන් මෙතෙක් නම් මම පව කරා දැන් කාටවත් පවට්ටන්න නෙවෙයි ලාභ සත්කාරයක් සඳහා නෙවෙයි සීලේ නාමයෙන් කර්ම සහ කම්මස්සගත ඥාන සම්මාදී කියන නාමයෙන් මම මට ගිවිසගත් අදිෂ්ඨානය කරගත්ත මේවා කඩන්නේ නැහැ කියන්නේ. ඉදාංගලේ මනසට පුදුමාකාර අර අත්තානුවාද බය නැතිකම, පරානුවාද බය නැතිකම, දණ්ඩ බය, දුක්ගති බය නැතිකම පුදුම පෞරුෂත්වයක් ඇති කරනවා. මේක අඟුලිමාල චරිතය. යෝගී චරිතය බලනකොට බොහෝ ප්‍රසිද්ධයි. මේ බණ කියන මගේ චරිතෙත් ඒක කොහොමයි මම අවුරුදු 26 කරකම් පංචුපද සේරම කැඩුවා. අට සිල්පද දැනගෙන හිටින දැනගෙන හිටින මේ ටිකක් අත. ඔය ඔයා කැඩුවා මොකද මට ඕන වුණා බලන්න මේක මොකද්ද කියන ඇත්තට මේ මේ හිතලා කෙරුවා නෙවෙයි ඒ ආස්වාදයේ සඳහා ඇති දැඩි ආකර්ෂණයට තරුණ ලේවල හැටියට කැඩුවා. මොනම බයක් ඉසාවක් නෙවෙයි මම ඊට පස්සේ සීලෙට ආවේ. නිකන් හිතුණා මේක අනිත් පැත්තේ මොකද වෙන්නේ කියලා. ඒ කඩක ශිල්පද වෙනකොට රකින්න ගත්තොත් මොකද වෙන්නේ කියලා. හැබැයි මේ පණිවිඩේ මට ආවේ ආගමික නායකයෙක් ගෙනුවත්, පොලිසියෙන්වත්, මගේ ආශ්‍රය කරපු යාළුවන්ගෙන්වත් කොහෙන්වත් නෙවෙයි ආවේ සතිය හරහා. මන්ට සත්‍ය උගන්වපු මගේ ගුරු ආමතුරෝ මම නම කියන්න කැමති අපේ ඕස්ට්‍රේලියානු ජාතිකයේ ශ්‍රාවකයේ ධම්මික ආමතුරෝ කිව්වා ඔබට පුළුවන් නම් හොරකම් කරන ගමන් සතියෙන් කරපන්. ඕගොල්ලෝ වයිට් එකේ එකම වෙන එකක් නැහැ. කළ හැකි. හැබැයි අනිත් දවසේ හොරකම් කරන්න බෑ. පුළුවන් නම් සතෙක් මරන්න හොඳ සීයේ. මොන්න තරම් වෙහෙසද කියලා විතරක් බලන්න. ඕනේ ඒ අකුසල කර්මයක් කරන්න සතියෙන් සතිය නැතුව කරනවනම් අකුසල කර්මේ නිකන් උගුරට බේත් දුන්නා වගේ කර දැගෙන නම් සතියෙන් කරනකොට ඒක හරි වෙහෙස කරයි ඊට වඩා හරි ලේසි ඒක නොකර සිටීම හෝ අනුන්ට උදව් කිරීම ඒක නිසා සිල් නැති ජීවිතයක ඉඳලා සිල් ඇති ජීවිතයකට ඇති මේ අත්දැකීමේ අයිතිවාසිකම මට ලොකු දෙයක්. මේ නිසාන තමයි දුක්ඛ ගාමිනී රජුරු ලංකාවේ මෙච්චර සේවයක් කරේ. ඡණ්ඩාශෝක රජුරුව ධර්මාශෝක වුණාට පස්සේ මුළු ලෝකෙම හිටපු හොඳම රජුරුව උනේ අර ඡණ්ඩාශෝක ගතිය තිබුණ ඒ දෙඩි හිත යට පේන ඕන කෙනෙක් ළඟ තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. දැනගෙන මේක හදන්නත් පුළුවන්. එක ජීවිතයකට එක ශාසනයකට ඒ කුරු වෙච්ච හිතෙන්ම ගන්න පුළුවන්. ඒ මිනිස්සු ළඟ තියෙන විශේෂ ගුණයක්. Taman ඒ වගේ නරක වැඩ කරලා ඒ හරහා නැවත හොඳ පැත්තට ආපු කෙනා කවදාකවත් නරක වැඩ කරන එක නම් පහත් කළ සලකන්නේ. ඒ මිනිස්සයා නැවත හොඳ කිරීමට ගන්න තියෙන ඊට ප්‍රස්තාව විතරමයි බලන්නේ. ඒ පහත් වැඩ කරන මිනිහයි කියලා තුච්ච කරලා නීච කරලා ඔබ මිත්‍යා දෘෂ්ටිකයඹට මේ සාසනෙ වැඩ ගන්න බෑ කියන එක දන්නේ. එතකොට එයා දන්නා තමන්ගේම අතීතය තමයි වැඩ ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ජීවිතය ඇතුළත තීම කැඩිච්ච සීලයක් රකින්නතරට ඇවිල්ලා එතකොට ඇති වෙන මේ සාන්තිය එතකොට ඇති වෙන මේ ආරස්සාව තමන්ගෙම ලේවලින් අත්දකිනවා නම් එතකොට බුදුන්ට පණේ. එතකොට ධර්මයට පණේනවා සංඝයාට පණේනවා සීලයට පණේනවා. මේ බුද්ධ ආගමේ මේ සීලය පිළිබඳව මේ සන්දර්භය පසු ආගමුත් කොපි කරනවා. ඔප්පු කරලා ඒගොල්ලෝ කිව්වේ මොකක්ද? සීල්පද රැක්කේ නැත්නම් දෙයියන්ගේ සාපයට ලක් වෙනවා. මේක දේව නියමයක් කියලා. බුදුරජාණන්සේ කවදාකවත් එහෙම මනුෂ්‍යයාගේ ස්වාධීනත්වයට තුච්ච කළ සැලකුවේ නැහැ. උන්වහන්සේ කිව්වේ මෙන්න තියෙනවා කාලපද. කැඩුවොත් ආධිනව මෙන්න තියෙනවා සිල්පද රැක්කොත් ආශා ආදී මේ ආනිසංශ මේ දෙක දැනගෙන කැමැති කෙනෙක්. ඒ නිසා බුදුරජාණන්ගේ සිල්පද වලට කියන්නේ අනක් නැති පනක්. අරව අනපන. මේකේ අනක් නැහැ. පණක් තියෙනවා. පණවිල්ලක් තියෙනවා. කැමැතිනම් කරපන් කියලා. මේ දේ දුසිල්වන්තකමයි සහ සුසිල්වන්තකමයි අතර ලෝකයා මොනවා කියන්නේ අදුවක් තියෙන සම්මාදිට්ඨිය පමණයි. සම්මාදිට්ඨිය හදාගන්න නැතුව අපි කොච්චර සුදුරෙල සුදුරේදී අඳගෙන සිල් කටකට පාඩම් කරන වැලිමලෝකේ තාපද තුරුකේ හිටියත් කිසි වෙනසක් ඇතුලේ වෙලා නැහැ. ඇතුලේ වෙනස වෙන්නේ මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය හරහා සතිය හරහා මේ ශිල්පදේක තියෙන ආදීන වාසාද දෙක තේරුම් ගත්ත දවසේ ඒක වෙනම මිනිස්සුෙකුට පමණක්ම මේ ලෝකේ කර හැකි එකම විස්කරමක් තමයි ඔය ශිල්පද කියන එක. තීසෙනුට කවදාවත් තේරුම් ගන්න බෑ. බ්‍රහ්මයෙකුට වැඩක් නැහැ, දෙවියෙකුට වැඩක්. තීසෙනුට කවදාවත් සමාදන්ව සිල් රකින්න බෑ. අපගෙන උපාසක බලලු කියන්නේ. මනුෂ්‍යට පමනක් කළ හැකි මේක මනුෂ්‍යත්වයේ දින සුවිශේෂී කර්තයක්. මේක රැකමිනියර කියනවා ශිෂ්ට මිනිහා, ශීලාචාර මිනිහා, හැදිච්ච මිනිහා, නම්බුකාර මිනිහා, මහාත්මගතිය මිනිහා කියන්නේ. මේක බාරගත්තේ නැති මිනිහා කියනවා නැහැදිච්ච එක, අමනයා, මෝඩයා, අශීලාචාරයා මෙන්න මේ වෙනස කවදා හරි අත්දැකනන් මේ දිච්චි අතර වෙනසේ ප්‍රධාන තමා වශයෙන් තමයි අත්දකින්න පුළුවන් කොටක් තියෙනවා. මේ ජීවිතයක් ඇතුළත විය හැකි විප්ලව. ඉතින් මේකෙන් යම් කිසි කෙනෙක් මේ අත්තානුවාද බය, අරණවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන මේ හතර වෙනුවට රෑ දවාල එලිපිටත් පස්සේ සිල්ලක රැකනම් ඒ මනුස්සයාට එකක් සාහිත කරලා කියන්න පුළුවන් මේ ලෝකේ පුරාවට පැතිලා දෙන අසහනෙ නැති වෙනවා. අසහනයට තමයි දුක්ගති බය කියන්නේ. අසහන තමයි දාන්න බය කියන්නේ. අසහන බය තමයි අරණවාද බය කියන්නේ. අසහන තමයි අත්තානුවාද බය කියන්නේ. අද මුළු ලෝකෙම සම්මන්ත්‍රණ පවත්වන කොහොමද මේ තරුණාසහන නැති කරන්නේ? කොහොමද මේ මානසික ආතතිය නැති කරන්නේ කියලා. මොන සම්මන්ත්‍රණය කෙරුවත් ඔය සම්මන්ත්‍රණ කරන එකෙකුටවත් බයලජ්ජාව දෙකවත් නැහැ. එකෙකුටවත් බයලජ්ජාව දෙක නැහැ. එහෙව් මුන්දලාගේ නීති ක්‍රියාත්මක කරලා අපිට පුළුවන් වෙයිද මේ බයලජ්ජාව තුළින් ඇතිකර හැකි ධර්ම සාන්තියක් ලබා ගන්න. මේ ළඟදී ඒ ඉන්ටර්නෙට් එකේ ඉගෙන පොඩි කැලලක් තිබුණා අවුරුදු 13ක කෙල්ලක් 13ට 5ක් 13ට අඩු මිනිස්සුන්ගේ සම්මාදම් කැටවලින් සල්ලි එකතු කරලා ප්ලේන් එකේ ජිනීවා වලට ගිහිල්ලා UN එකේ ඒ පොදු ජාතීන්ගේ නියෝජිතයන් කතාවක් දෙන විනාඩි 5කට ඒකේ දාලා තියෙන විනාඩි 5කට ලෝකේ නතර වෙයි කියලා. ආය මුකුත් නැයක වචනයක් පිට අරලා නැහැ දැන්ලා කියලා කතා කරලා කියනවා තෝපියාද මෙතන ඉන්නේ ඒ ශාලාව වෙන කටට කතා වෙන තොපියද මෙතන ඉන්නේ ඒ කියන්නේ ලෝකේ ඉන්නේ හොඳම මේ නියෝජිතයෝ මං වගේ දරුවන්ට හම්බ කරා. උඹලා ගිහින් හම්බ කරලා දෙන්නේ උණ්ඩ තමයි. නමුත් උඹලා ඉතුරු කරන ලෝකේ අපිට ජීවත් වෙන තැනක් තියෙනවා. උඹලා ඕසෝන් ලේයරක නැති කරුවා. ඒච් කිල එකක් හැදුවා. පරිසරය විනාශ කරා. අසහනයක් ඇති කරලා තොපිට එකෙකුටවත් නැති කරා. උඹලා කොච්චර නිදම නැදම එකක් කර တဲ့ ගේ නැති කිරීම අඩු කරන්න පුළුවන්. දෙයියන්ගේ නාමයෙන් නතර යනවා. මම මේ කතා කරන්නේ අවුරුදු 13ට අඩු මිනිස්සු වෙනුවෙන්. මම මේ ගත්තේ තාත්තගේ සල්ලිත් නෙවෙයි අම්මා දැන් තල්ලුවලින් කතා කරන්නේ. උඹලට බැරි නම් මේක විනාශ වෙන එක නතර කරපල්ලා උඹලට කවදාවත් හදන්න බෑ. මම තාත්තත් එක්ක මාළුව ළඟ ගියා. අල්ලපු මාළුවා බලනකොට ඌටත් පිළිකාවක්. මේක දුබල අපිට දු කරන ලෝකේ. ඉතින් අපිට කරන්න ලොකු සේවාවක් තියෙනවා මානවය වෙනුවෙන්. පෞද්ගලීමේ මනින්නේ. ඒකට කවදාකවත් අසහනයක් නැහැ. අපේ පවුල් වල හරි ඉන්නවනම් අසහනකාරයෝ මේ මිනිස්සේ මේ සීලේ වටිනාකම කියලා දීලා වග වෙන්න අරිනවා. කරන හැම ක්‍රියාවකම කර්මස කර්මඵලයේ බලපෑමක් තියෙනවා. අපි කොච්චර ಜಾති ගහංගට දැම්මත් මොන සමීකරණය වැඩ කරත් මේක අතාරින්න බැරි දෙයක්. ඒක නිසා ඔය දුස්සීලව ගත කරන රජසකට වැඩිය හොඳයි ඒ සුසිල්වත් කොසට දෙල්ලට සම්බන්ධ ගාලා පොල් ගහකට කරගෙන දුක අද මේ පාඩම් ආර්ථික විද්‍යාව උගන්වනවා. මේ පාඩම දේශපාලන විද්‍යාව උගන්වනවා. සමාජ විද්‍යාව උගන්වනවාද? නමුත් මේ කොච්චර ඉගෙනුවේ නැතුණත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 ඉඳ ඉස්සලා කියපු වචනවල මොනම අඩුවක්වත් වෙලා තියෙනවද බලන්න. අද මේ නරක පැත්තට යන්න යන්න යන්න මේ ਸਰවඥන්සේ දේශනා කරපු හැම වචනයකම කියන්නේ නෛර්යානිකත්වය, ඒ මානව හිතවාදී ගතිය, මේ කම්මසකතා ඥාන ධම්මාදිච්චය, එතනින් යන්නේ අත්තානුවාද බය අමෝතු ධර්මතාවකියට මතුවෙන්න පටන් ගන්නවා. නිසා යෝගාවචරයක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. අපිට මහා ලොකු දෙයක් ගෙදර යනකොට ගෙනියන්න බැරිමත් මේ දවස් හතේ සිල්පද කරුනේ නෑ. අඩු ගන්න හිල්පත කැඩෙන්නේ නැහැ. බලන්න මොන්න තරම් මොන්න තරම් මුළු ජීවිතේම අමතක නොවෙන කුසලයක් පාඩපත් කරනවා කියන්නේ. කාටද කියන්න පුළුවන් අපි ගෙදර දොර ඉන්නකොට අපි ළඟ ශිල්පද කැඩෙන්නේ නැති වෙන්න අරසාවක් තියෙන්නේ. ඉතින් මේක අමතක කරපු අය විතරනේ කියන්නේ භවනා කරනවා මට භවනා හරියන්නේ නැහැ මට සමාධිය ආවේ නැහැ මම බලාපොරොත්තු වෙච්ච ධ්‍යාන ලැබුණේ නැහැ මම බලාපොරොත්තු වෙච්ච සෝවන්ුනේ නැහැ මේ තේරම මොකද මේ සීලයක තියෙන කම්මසගත ඥාන ධර්මාදිත්‍යක තියෙන මේ වටිනාකම පාගගත්ත විනියක් තමයි ඔය භාවනාවේ ප්‍රතිඵල නැහැ කියලා කෑගහන. ඉතින් පොන්චිදේ මේ පොන්චි කම්මසගත ඥාන සම්මාදිත්‍ය නම්බු කරනවා මුළු ජීවිතේට මේ. ඒ නිසා සමාදාය සික්කති සික්ඛාපදේශ කියලා ඊට වඩා දේශනා කරේ සිල්පද ඔබ විහිං සමාදන් වෙන සමාදන් වෙලා පණ වගේ දක්වනවා. ඊට පස්සේ බුදුජානක සදාන් කර තිනවා අවිපටිදාරත්ථය කෝ ආනන්ද කුසලාන සීලය. ආනන්ද යම් කිසි කෙනෙක් මේ කුසල සීලේ නැත්නම් සීල කුසලය අරසකන උnder කාදාකත් විපිලිසර ගතියේ. ඒ කියන්නේ අසහනෙන්නේ නෑ. මේ සීලේ යොමු වෙලා තියෙන්නේ විපටිදාරීකම නැති කිරීමටයි. අවිපටිදාරත්ථය කෝ ආනන්ද කුසලාන සීලය. ඒ කියන්නේ මිනිහෙක් වෙනවා කියන එකයි මේ කියන්නේ. ඒක නැතිව මොන જાති තිබුණත් මොන ශිල්ප තිබුණත් මොන සමීකරණ දැනගත්ත මනුස්සකමට හානි වෙනවා. එيشා මේ කම්මසගතා ඥාන සම්මාදිච්ච උච්ඡේදවාදී විසින් ප්‍රතික්ෂේප කරනවා. එහෙම පිළිකිරීමක් ඕනේ කියලා. අද බෞද්ධයෙක් මේ කටවල් කරගත්ත බෞද්ධ ජාතියක් ඉන්නවා. ඒත් මේ පින්කම් කරන්න ඕනේ නෑ. ඒව මොකද කෙලිම විපස්සනා කරලා කෙටි මාර්ගයෙන් නිවන් දකින්න කතා කරනවා. ඉක්කෙල්ලයි. ඒ ක්ෂණික නිවනේ පහුගිය වෙලාවක මම අර ඇමරිකාව යන වෙලාවේදී මේ ආපුතු ආමර කෙනෙක් වුණා බිකු බෝධි මේ ප්‍රසිද්ධම ජාත්‍යන්තර වශයෙන් ඉතුරු මෙහෙත් නිසනණෙන් බාධා කරව ස්වාමීන් වහන්සේ බහනාට විරුද්ධව බහනා කරන්න එපා මේ දාන සීල දෙක කරන්න කියලා පත්‍රිකාවක් ලියලා තියෙනවා නැත්නම් අපේ වාතාවක් ලියලා තියෙනවා. ඇත්තට මම ඒක කියුවේ නැහැ. පස්සේ බෝධිආන්තර හම්බෙච්ච වෙලාවේදී ආසනීපෙන් හිටියේ මට පුදුමාකාර සතුටක් ඇති වෙනවා මම මේ පැය හතරක් දුන්නා. ඇත්තට මම දුර ගමනක් ගිහිල්ලා හම්බුනා. මම වෙලෙල මම මේ චෝදනාව කරා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් ඇවිල්ලා මෙච්චර භාවනා කරන මේ මෙච්චර භාවනා දිනුවා කියනවාද ඔබ වහන්සේ කියනවා ඇමරිකන් කාර්යයක මේ භාවනාවට වැඩිය හොඳයි දානේ ශීලයේ කියලා. ඉන්නා වෙලා කිව්වා මම කවදාකවත් භාවනා කරන්න එපයි කියන එක නම් ලියලා නැහැ. හැබැයි මේ දානේ ශීලයේ දෙක වැදගත්කම නම් මම ඇමරිකන් කාර්යයට කියනවා. මම සාහස මට නම් තේරෙන්නේ ඒකවත් එහෙම බල අවධානය දීලා වටිනාකමක් තියෙනවා කියන මම නම් කියන්නේ පුළු පුළුවන් අයට බහනට යොමු කරවන්න ඕනේ. ඒක ධම්මජි උඹට නම් නැත්නම් මොකද උඹ ඉපදින්නේ ලංකාවේ ඔබට බුද්ධ ධර්ම පරිසරයක් තියෙනවා. නමුත් මේකේ ඉන්නේ එක්කෙනෙකුට අක්කත් මේ විපස්සනා කරන එක්කෙනෙකුට අක්කත් දාන කිරික තේරෙන්නේ. ඒ වගේම සීලයක් අවශ්‍ය බව තේරෙන්නේ. තමන් කරන කරන දෙයට ඒ ඒ වශයෙන් ප්‍රතිඵල ලැබෙන බව දන්නේ. ඉතින් මේ මිෂන කොහොමද විපස්සනා හරියන්නේ? සෑහෙන වෙලාවක් අපි සුවදව සාකච්ඡා කරා නමුත් හරියට මම හරස් ප්‍රශ්න ආමින් ඒ ශාන්ත වෙහෙසටපත් කරා මේ මොකද්ද කියන්නේ කියලා දැනගත්ත කමන්නේ මම වෙහෙසටපත් වෙන්නේ මම කියවද මම ලියපු ආටිකල් දෙක කියලා මම කොයි කියවන්න හම්බුනේ මම ඉවන්නම් මම කියන්නේ මෙච්චරයි මේ මිනිස්සුන්ට කම්මසගතා ඥාන සම්මාදිටියතු මොන සමත සම්මාදිටියක් වෙන්නේ මොන විපස්සනා සම්මාදිටියක් වෙයිද ගහේ මුල නැතුව කොහෙද කඳක් හැදෙන්නේ කොහෙද අතුපතර වේදෙන්නේ කොහෙද මල් පලහට ගන්නවා ඉතින් මේ අද ඇතිලා තියෙන මේ භාවනා ප්‍රබෝධයත් එක්ක ඒකට අවශ්‍ය කරන අංගෝපාංග ටික නැතුව ශ්‍රද්ධාවත් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට ගියොත් වෙන්නේ බල්ල වලිගය අල්ලන්න කරගෙන වගේ එක තැන කරකැවි කරකැවි කරකැවි ඉන්නවා භාවනා කරන්න කරන්න මානසික අසහනය වැඩි වෙනවා. භාවනා කරන්න කරන්න කරන ප්‍රශ්න වැඩි වෙනවා. භාවනා කරන්න කරන්න කරන්න ගෙවල් දොරවල් අඩදබර කරගන්නවා. මොකද මේ අදුම දත්ත මේ දින අම්මත්ත කතා ඥාන සම්මාදී කියවත් නැහැ. මේක අපි දේවලින්ම ගත්ත දේ අපි අම්මලා ගාතලා අපිට දීපු දේ අපි මේ පඬිලකම නිසා අපි මේ කම්මතගත ඥාන සම්මාදිටිය පැත්තක තියලා සමථ සම්මාදිටියට රණ්ඩු කරනවා විපස්සනා සම්මාදිටියට රණ්ඩු කරනවා මේ ගොඩනැගිලි යට දට්ටු හදන්න නැතුව උඩ දට්ටු දෙක හදා ගන්න හදනවා මේකයි මම කිය මුලින්ම ਸਰවඥාන්සේ ඉදිරිපත් කිරීම අනුකූපකී ධ්‍යාන අනුකූපදීක අනුකූප ප්‍රතිපදාව. ඒසනි මම ඔය පාවකල් භාවනා කරද්දී හැමදාම මට ඉස්සෙල්ලා සුදු හමර කෙනෙක් කෙනා කමටහන් දුක්ක කරා. ඉතින් මම කමඨාන සුද්ධ කරන යනකොට ඒ ශාන්තික කතාන වල මට ඇහෙනවා. කමඨාන සුද්ධ වෙන්නේ නැටි ඇහෙනවා. ඊට පස්සේ මං ගියාට පස්සේ සායතෝ මට එච්චර සමත කරගෙන ඉන්න ඕන විපස්සනා කරන්න කියලා උපදෙස් දෙනවා. ඊට පස්සේ එක දවසක් ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ රුද්දට වෙලා තියෙන්නේ පේනවා කියලා. ඇත්තට මේක අනුගමනකාර සුද්ධ කරන එක අහන එක අපේක්ෂා කරන දේකුත් නෙවෙයි. මට ඕනකමක් තිබුණා. ඊට පස්සේ මේ මනුස්සයා කොච්චර විපස්සනා කරන්න ගියාද නිසා කොච්චර සමාධිය ඉල්ලුවත් මෙයාගේ සීල දෝෂ වගේ තියෙනවා. ඉතින් මම මේ විපස්සනා වහා සතිය සමාධිය හරහා මේ මනුස්සයට පෙන්නලා දෙන්න හදන්නේ මුල් සීලේ හදාගන්න නැතුව කොච්චර නැටුවා. ඒකතුවක් වෙන්නේ සමාධිය එකතුවක් මේ විපස්සනා එකතුවක් කරන ගමන් කිරිතෝන්ට ගෙනියන භාජනයේ ගොම සහ මුත්‍ර මිශ්‍රණ නම් ඔකට කොච්චර කිරි දෙවුවත් අදාමත් කිරි බොන්න හම්බෙන්නේ නැහැ වාදනය කරන්නේ වැසිගේ ගුරුල්ලත් හොදලා ඔක්කොම පිරිසුදු කරලවන කිරිතෝරන පටන් ගන්නවා. ඒ නිසා මේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය කියන එක අවතක්සේකට ලක් කරාට ඒක අවතක්සේකට ලක් කරගෙන ඉදිරියට ගියාට ඒක ධර්මයක් කියන්නේ. ඒ නිසා සර්වඥාන්ත හැම වෙලාවෙම ඒ ධර්ම විනය කියන දෙකේ ඒ සීල ශික්ෂාව එහෙම නැත්නම් මේ කළ කළ දේ ඵල ඵල දේ කියන මේ ගතිය නිතරම මූලිකව පිළිගත යුතු තත්ත්වයක්. ගහක මුල වගේ මුල උදේ තිබුණොත් තමයි ගහේ පළදාව පළදාව හැදෙන්නේ. ඒක නොසලකා යන්න හදන ගතිය ඇමරිකාවේ තරම් නම් භයානක නෑ. එනමුත් මතක් කර දිය යුතුයි. මම හිතනවා ඒක පැත්තක ඒකේ නියම තේරුම් ගැනීමකුත් තියෙනවා. මොකද මේ නිසන් වගේ තැන්වල හොඳට විනය තියෙනවා. ඒ නිසා එහෙම තැන්වල පහන හොඳට කෙරෙනවා කියන එක අවියකුත් තියෙනවා. ඒක මිනිස්සු දකින්න කටියකුත් තියෙනවා. මේක කවදාකවත් ගොඩ දෙයක් නෙකේ කියන්නේ. මේක මේ මැජික් එකකුත් නැහැ. තමන් කරන දේ, තමන් කියන දේට වග වෙන්න. එච්චරයි. කළ කළ දේ ඵල ඵල දේ. අන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියට ගියාට පස්සේ තමන්ට සිද්ධ වෙන ලාභේ තමයි තමන් අති වැරද්දක් වුණා නම් ඒ දඬුවම විඳින්න කිසි පැකිලීමක් නැතුව වෙන ඇත්තම ඇති වැරද්දක් වුණා නම් දඬුවම් පිළිගන්න. තමන් අති වැරදිලා නැතුව මුළු ලෝකෙම කිව්වත් වැරදි කියලා තමන්ගේ හිතට කිසිම පැකිලීමක් වෙන්නේ නැහැ. හොඳට නිදා ගන්න පුළුවන්, හොඳට බත් ගන්න පුළුවන්, හොඳට ජීවිතය ගත කරන්න පුළුවන්. තමන් දන්නවා කවුරු චෝදනා කරත් මම ඇති මම දන්නවා මම ඇති මෙහෙම චේතනාපූර්වක වැරද්දක් වෙලා නැහැ. මෙන්න මේ පිරිසුදු නැතුව මතක තියාන කතාවක මේ සමාධිය සත්‍යක පැවැත්මක් කරන්න බෑ. ඒ නිසා නැවත නැවතත් අපි එමෙදාම කලු පිළිමැදුවෙන් බලන්න ඕන තමයි යම් සීලයකට අදිෂ්ඨාන කරලා ඉන්නවනම් තමයි සමාදන් වෙලා ඉන්නවනම් මේ මට්ටම රැකෙනවා. ඉතින් සාමාන්‍ය සිංහලෙන් කියන්න පුළුවන් සීලයක් රකින්න කෙනාට ලැබෙන ලාභය තමයි අසහනෙ ලැබෙනවා. විපිලිසරකම නැහැ. ඒ නිසා යම් තැනක විපිලිසරකම ඇවිල්ලා කියනවා නම් මතක තියාගන්න ඕක ඉන්නේ බය හරහා ඒ විපිලිසරකමට හේතුව භාවනාව නෙවෙයි. අමද භාවනාවක් නෙවෙයි විපස්සනා භාවනාවක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා තමයි මේ ළඟට එක්ක මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාවක් තියෙන නැත්නම් අපටිපත්‍ය අවිද්‍යාවක් තියෙන මේ සම. අම්මසකත ඥාන සම්මාදීක්‍ය කියන්නේ. ඉතින් අපි ඒක මෙතනින් නතර කරලා අපි යමු දැන් මේ විදිහට යම් ආකාරයකට යම් කිසි කෙනෙක් මේ කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒක සුතමේ වශයෙන් අනුග්‍රහ කරලා සාකච්ඡා වශයෙන් අනුග්‍රහ කරලා සීලමුත් අනුග්‍රහ කරලා සමත සම්මාදිට්ඨියට නංවල සමත සම්මාදිට්ඨියට නැගලා හරි ගියාම හම්බෙන ආධිනව ආස්වාද වැරදුනොත් සමත සම්මාදිට්ඨිය නැතිකම ලැබෙන ආනි ආධිනවක් කියන දෙක අපි සාකච්ඡාවට ගත්තොත් අර කලින් කියපු පදනමින් නැතුව මේ මේ බණ ටික විස්තර කරන්න අමාරුයි. අර කලින් කියපු එකේ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සමත සම්මාදිට්ඨිය ඇති වෙනකොට ලැබෙන තමයි ලැබෙන ආස්වාදයක් නොලැබීම නිසා ලැබෙන ආධිනව සලකන්න වේ. මේ විදිහට මේ නොදැනීම බණීම හරහා නැති කරගෙන මේක මිනිස්සෙක් විසින් කළ යුතු තමාට තම අනුකම්පාවෙන් කළ යුතු වැදගත් තීන්දුවක් බව තේරිලා ඒ කුසල ඡන්දේ මේක උත්සාහ කළා බලන්න හම්බ වෙන්න සෑහෙන පිනක් මේ ගැන මම මෙහෙම කියන්නම් එතකොට ඔයාලට තේරෙයි ඔය පාවොක්සයිඩ් ලංකාවට ගුරුමිට ආපුරුමිට ලංකාවට ආපෙලාදී මට සිද්ධ වුණා <clears throat> භාෂා පරිවර්තකයෙක් වශයෙන් උන්වහන්සේත් එක්ක ඇවිදින්න යෝගාවට ටිකක් ගන්න නිසා. යන වෙලාවේදී ඊශ්වරංශ කියපු දේ තමයි ලංකාවේ ඉපදෙන්නත් පාරමිතා පිළිබඳ තියෙන්නේ. ලංකාවේ විදිහට බර ගන්න නිකතල්ලි දෙන චයි පුදු පරිචස් කන්දේ කිය තමන්ට තාප කර කර ඉන්නවා ඒ උන්දලාගේ දෙන තාකටි රූප. මේක ඉපදෙන්න මේ පොළවේ ඉපදින්න මේ පොළවේ ඉපදිලා දානයක් දෙන්න සීලයක් රකින්න සාහනා කරන පෙළඹෙන්න ඊයකින්වත් හිතන්න බෑ මේක අහම්බයක් කියලා. නික්කමිටක්වත් එපා Tamanට සාප කරගන්න තුක් නොදකින් කිය. මම කාලා කන්නේ කියලා ඒ මිනිහට කවදාකවත් හරියන්නේ ඒ වෙනුවට කල්පනා කරන්න ඕනේ මෙච්චර ලෝකවලුකීදී අපිට මේකට එන්න හම්බුණා. මේ අර වංචකොට ළමයා කිව්වේ මෙහෙව් රටේ රංචාකොට ඉපදීලා දුණු රටට මාදීලා උදව්වේ පහට පුතු කකා හැම යන්නාය කකට හැම යන්නායේ මගේ මගේ පායේ හැමදෙයියෝ රකෝ රකෝ කියලා රංචකොට ළමගේ සාපේ තමයි ලංකාවේ මිනිසුන්ට වෙලා. අපි හාමුදුර කෙනෙක් ඉන්නවා. එහෙම කටකාරය නීතිකාරය කියන්නේ කියන්නේ කාරණාකාරය. ඒ හාමුදුර මුළු ලෝකෙම බින් කරනවා. හරියට බින් කරනවා. ඒකල කියන මට ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදෙස් ලැබේවා. මට ඒකට වීසා නැතුව ජපානය යන්න. ඔක්කොම මානවයිජ රාජකාරියට ලැබෙනවා. මේකෙත් ප්‍රතිබර ගානක් ඒ වගේ අමන මිනිස්සු. මේ උපදින්නේ දිවි ලෝකයන්. බ්‍රහ්ම ලෝකයන්. එහෙම නැත්නම් මේ මෙතෙක් නොලැබෙච්ච මේ බුරියානි ටිකක් ගන්නම් වේවා. අරක ලැබේවා මේක ලැබේවා. මේ තරවටම තකටි. අමාවෙන්නේ මම මේ නරක වචන පාවිච්චි කරනවා මම මේ කියන්න හදන්නේ මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨි මට්ටම කියලා මේ සමත සම්මාදිට්ඨියකට උඩ බලන්නවත් ලැබෙන්නේ එසේ මෙසේ පිනකට නෙවෙයි. නිකමට හිතනද නිකමට හිතන්නේ මේ බුද්ධ ජයන්තිට ඉස්සලා බණ භාවනා කෙරුවේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විතරයි. ඕනේ නම් අරගෙන කියවන්න අපේ ලොකු සාන්තිගේ විපස්සනා විදසුන් පරපුර කියලා පොතක් තියෙන එක ප්‍රසිද්ධ නැහැ. ඒකේ ලියලා තියෙන උන්වහන්සේ කන්ට කතා පටන් ගන්න හැටි. එදා කාලේ කුසියම්ම කෙනෙක් භාවනා කරනවා කිව්වනම් ඉල්ලලම රණ්ඩු කරනවා. ඌවනේ එකට එකට භාවනා කරන්න ඕනේ, සීපිටකේ දැනගන්න ඕනේ, 100%ක්ම විනේ තියෙන්න ඕනේ, දස පාරමිතා පිරලා තියෙන්න ඕනේ, සීලේ 100%ක් තියෙන්න ඕනේ, අෂ්ටා අටවෙනි ධ්‍යානකට ධ්‍යාන level දෙන ඊට පස්සේ තමයි භාවනා කරන්න පුළුවන්. ඒ තමයි සුදුසු කන්නේ. අද බලන්න මේ වෙනකොට කී දෙනෙක් ඕනේ භාවනා මැදට යන්න අපේ කුසියම්මලා කී දෙනෙක් වැඩි ජනගහණය ඉන්නවා කියන්නේ. සමහර අයත් ත්‍රිපිටකේ මොකද්ද කියලාවත් දන්නේ සීලය ගැන කිසිම තැකීමක් නැනොත් කියලා දෙන ඕන සීලයක් රකින්න ලෑස්ති. ඒකල භාවනාවේදී යම් ප්‍රතිඵල ලැබෙනවා. මේ අපේ මේ පුංචි ජීවිතය ඇතුළත අවුරුදු 30ක් 40ක් ඇතුළත අපි දක්න සමාජ වෙනස. ප්‍රධාන ලක්ෂණ පහක් කරා මේ අවුරුදු 2500 ඉඳලා 2555 වෙනකොට ලංකාවේ බුද්ධ ශාසනය නැගිලා කියලා තියෙනවා. අනන්ත කොච්චර දෝ ආර්ථිකයන් කඩා වැටෙනවා. নানা ආකාර දේවල් කිදි මේක වෙනකොට අපි තේරුම් අරගන්න මේක ඉපදෙන්න හම්බුණා වුණා. ඒ වගේ මේ වගේ අපිට බණක් භාවනා කරන්න හම්බුණා වුණා. ඒක හදාගත්ත හම්බයක්. නිසා හැම වෙලාවෙම සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය මාතා ඉඳගෙන සීලෙක ඉඳගෙන සමත සම්මාදිට්ඨියට යනකොට හැකි සංඥාව ගන්නවා. අනිමිත සූත්‍රයේ මුලටම දරුවචාන්සේ දේශනා කරන කරණීයන් අත්ත කුසලීන යන්තං සම්තම් පදං අපිදමෙච්ච සක්කෝ පළවෙනිම යෝගාචර ගුණය තමයි සක්කෝ කියන ගුණය. සක්කෝ කියන එකට මේ හැකි සංඥා කියන වචනේ දුන්නේ මේ නිසන්වනේ ඇති කරපු ධම්මදර්ශාවයි. ධනාත්මක ආකල්පය කියලා දැන් මේ වචනයක් හදාන තියෙන නමුත් නිසරණ අවුරුදු 45ක් පරණ වචනය තමයි හැකි සංඥා. උන්වැකි සංඥාවකට හෝ නියමක් මුළු ජීවිතේටම. ඒ හැකි සංඥාව ඇති කරගත්තට පස්සේ තමයි හැම වෙලාවෙම බලන්නේ හොඳ පැත්ත විතරයි. සුබ පැත්ත විතරයි. ඒ සුබ පැත්ත බලන්න පටන් අරගත්තොත් අපිට බුදු වුණා වගේ නිවන් දැක්කා වගේ සතුට වෙන්න කාරණා ගොඩක් තියෙනවා. අනිත් වගේ පිළිච්ච සන්තුෂ්ටිකර සම්පත්‍තිකර මානසිකත්වයක් කරා තමයි අපි යන්න ඕන කරන්නේ සමත භාවනාවක් කරා. මට දස පාරමිතා පිළිලා තියෙනවද දන්නේ මට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය දන්නේ මේ ಜಾති කුණු අරප දෙක තුනක් කොළුවේ දාගත්තොත් කොච්චර භාවනා කරත් අර කිරි කලයේ කොම කඳුලයි වාගේ තමයි. ඒ ජයිතා ගන්න විශාල අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ. ඊයත්දී අනුගමන සීලයක් රකින්නවත් හිතන්නේ විශාල පිනකට ඊමදුවර සීලය අපි යම් ප්‍රමාණයකට ඉන්නේ දිනු වෙනවා නම් ඒක කල්පනා කරගෙන අපි සමත භාවනාවට බලමු. ඒක කියන්නේ සමත සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ සමත සම්මාදිට්ඨියේදී අර කම්මස්කත ඥාන සම්මාදිට්ඨියත් එක්ක කල්පනා කරලා බලනකොට අපි දැන් හැප්පෙන්නේ වීතික්‍රම කෙලෙස් එක්ක නෙමෙයි. වීතික්‍රම කෙලෙස් ටික තලා බල ඉවරයි. ඒක අපි මෙල්ල කරගෙන ඉවරයි. ආණ්ඩුමට්ටු කරගෙන ඉවරයි නැත්නම් ආණ්ඩුමට්ටු කිරීමේ බල දේනාවට කියන්නේ සීල ශික්ෂාව. දැන් සීල ශික්ෂාව නැගී ඉඳලා ඒ විචිකම කෙලස් ටික යටපත් කරාට පස්සේ දැන් මේ සමතේදී චිත්ත භාවනාවේදී නැත්නම් සමත සම්මාදිට්ඨියදී අපි යුද ප්‍රකාශ කරන්නේ මේ නිවර්ණ පහත් එක්කයි. ඉදීවරණ ධර්ම සහ විතික්‍රම කෙලෙස් අතර නැත්නම් පරිඋත්තාන කෙලෙස් සහ විතික්‍රම කෙලෙස් අතර ප්‍රධාන යෝගාවචරින් දත යුතු වෙනස්කම් දෙකක් තියෙනවා. විතික්‍රම කෙලෙස්ේ තවත් කෙනෙකුට පේන. පෙන්ෙන කෙලෙස් වලට විතර විතික්‍රම කෙලෙස් කියන්නේ. අපි සත්‍යක් මරුවා නම් තව සාක්ෂි සාක්ෂි කරගන්න වෙනවා. අන්සතුවත්ත කරගම් කරනවා නම් ඒ ගතු අහතු වස්තු සතු අන් කෙනෙක් ඉන්නේ. කාමීත්‍යචාරය කරනකොට තව පාර්ට්නර් කෙනෙක් ඉන්නේ. ඒ නිසා විතික්‍රමණය වෙන හැම වෙලාවකදීම තව සාක්ෂිකාරයෙක් ඉන්නේ. ඉතින් සමාජශීලී ධර්මයේ ආචාර ධර්මය. ඒක මේ තව කෙනෙක්ගේ ගැටුමෙන් ඇති වෙන දෙයක්. මේ පරිඋත්තාන කෙලෙසය තව කෙනෙක් නොදකින්න පුළුවන් හැබැයි ඒ පරිඋත්තාන කෙලෙසේ තියෙන එකකට නොදකින්න බෑ. මම නැවතත් කියනවා මේක පිරිසිදු වීම සඳහා වීචිකම කෙලෙසේ තමනුත් දන්නවා තව අඩුපානේ ලෝකෙ එකෙක් ගන්න. අරුත්තාන කෙලෙසේ තව ලෝකෙ කවුරුත් නොදැනෙන්න පුළුවන් නමුත් තමන් දන්න. ඒකට කියනවා පරිඋත්ථාන. ඒ හිතේ නැග්ග කෙලෙසේ නැගලා තියෙන හැබැයි තාම ප්‍රකාශ වුණේ නැහැ. තාම මල පෑන්නේ නැහැ. තාම විල්ල උල්ලංඝනේ වුණේ නැහැ. තාම වීචික්‍රමනේ වුණේ නැහැ. මෙන්න මේ ඇතුලේ තියෙන කෙලස් ටිකට අපි කියනවා නීවරණ කියලා. මේව නීය වරණ වශයෙන් පෙනවට හයක් වශයෙන් පෙන්වන පරිසම්පදා මාර්ගයේ සාමාන්‍ය ලෝකේ ප්‍රසිද්ධ පංච නීවරණ වාසය. මේ පංච නීවරණ වලට විප්‍රසිද්ධියේ කෞකුංච පුතරංකාරය බව දාන්නවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා ඒ අපේ පාලනයේ කුතරව හෝ ඇතුව හෝ දෝරේ ගලන වතුරේ තියෙන තෙත ගතිය වගේ තමයි හිතක තියෙන නීවරණ එක එක නැගේ පොඩි පොඩි සම්බන්ධතාවල වෙනසක් තිබුණාට සෑම දෙනාගේම සමාකාරව තියෙනවා. හැබැයි තියෙන බව පිළිගන්න අපි ලෑස්ති නෑ. මොකද එතකොට අපිට අපේ සමාජ තත්ත්වයට තරම් වෙන්න නැති නිසා අපි තියෙන බව පිළිගන්න කැමති නෑ. නමුත් ඒක වතුරේ තෙතගෙන ගතිය වගේ. ගින්න තියෙන උණුසුම් ගතිය වගේ දෙයක් තමයි මනුස්සකමේ තියෙන මේ නීවරණ ධර්ම. මේ නීවරණ ධර්ම පාලනයකින් තොරව අභාවිත මනසෙන් ගත යුතු කරනකොට නැති චිත්තක්ෂණයක් මේවා මේ තට්ටු මාරු ක්‍රමයට එක එකන එක එකන එනවා නමුත් මොකක් හරි එකක් එක වෙලාවට වෙනවා ඉදින්ගෙත් තිබුණත් ඒ තිබුණ කෙනා ඒක ටික ඔක්කොම යටපත් කරගෙන යනවා මේ නීවර ධර්ම ටික අපි මේචල් කරන්න හදන්නේ ධානාංග පහකින් ආනන්ද ඡන්දයේ කියන කේ විචිතුරු දේවල් අනුව විවිධාකාර රසයන් දිගේ යන අරමුණු මාරු කිරීමේ ගුණය අපි ඒකාග්‍රතාවයේ නැමැති එකම අරමුණක හිත නතර කිරීමේ කලාව. යටපත්. කීකරපත්. ඉතින් කාමච්ඡන්දයට විරුද්ධව අපි පුළුවන් තරම් ඒකාග්‍රතාවයේ චිත්ත ඒකාග්‍රතාව කියලා මේකට කියන සමාධිය කියලා කියන මේ මේ දෙක දෙතේරුම් ගන්න යෝගාචරණ ලක්ෂණ රසපච්ච ප්‍රාණ බදත්තාන ක්‍රමයේ හෝ මේ දෙන්නගේ තියෙන කවිසුදු වෙනස තේරුම් ගන්නවා. කාම ගුණ කියලා කියන්නේ ඒ කාමනක වැඩි වෙලා ඉන්න බෑ. ඒක ඉරියව්වක වැඩි වෙලා ඉන්න බෑ. ඉන්නකොට ඊගාවකට පයි. මේක වින්නකොට මේක නිරසන අනිත් එකට පයි. ඒකට කියනවා කාම ගුණ කියලා. මේ කාම ඡන්ද කියලා කියනවා. කාම ක්ලේශ කියලා කියනවා. කාම රාග කියලා කියලා කියනවා. විවිධයි විවිධ නම්. මේ වෙනුවට එක ආරවණක එක ඉරියව්වක බොහෝ වෙලා පැවැත්වීම මේකට පිළියෙල. මේක අවධාර්මයේ කියන කේස සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි එක ඉරියවක ඉන්න බැරි නිසා. මේ නල්ගෙන ගතිය. මේ මේ ඉන්ජන, හන්දන, චංචල කම්පන නිසා. කාය චලන ස්පන්දන ගැස්සීම් තිගැස්සීම් වගේ තියෙනවා ඒක අපි කොච්චර උත්සාහ කරලා නැටි බුද්දෙක් වගේ ඉඳගෙන ඉන්න කියන්නේ ස්වභාවයෙන් චලනය වෙනව නැත්නම් අපිට හිතන නැගිටලා යනවා. ඉතින් මේක කවදාකවත් අපිට දුක හරහා මුලමදාර අදා ගන්න බෑ මේ ඉරියව් මාරුව නිසා. මේ ඉරියව් මාරුව අරමුණු මාරුව කියලා කියන්න පුළුවන්. අපි රූප බලනකොට ගත් අහන්න ඉන්නවා. රත් අහනකොට ගඳ බලන්න. ගඳ වෙනකොට රස බලන්න. රස වෙනකොට පහස බලන්න. ඒක රූප බලනකොට කහ පාට බලනකොට නිල් පාට බලන්න. නිල් පාට බලනකොට රතු පාට බලන්න. අතරසෙක බලනකොට රවුම් එක බලන්න. රවුම් එක බලනකොට ත්‍රිකෝණාකාර බලන්න ඉතින් මේ විදිහට අපි අපි හිතන මේ ගොඩ ගොඩක් ඒවා බලන්න පුළුවන්කම පොහොසත් කරන්නේ. ඕන අපේ ආර්ථික විද්‍යාඥයෙකුට උගන්වපු දෙයක්. අනේ අසරණයි අනාථයි. අපි මේ පුළුවන් තරම් පොර දාන කාමච්ඡන්දය. සාමූහික වශයෙන් පොර දාන කාමච්ඡන්දයට, පෞද්ගලික වශයෙන් පොර දාන කාමච්ඡන්දයට, අන්ධකාරයේ පොරද පොර දාන කාමච්ඡන්දයට, එළිය පොර දාන කාමච්ඡන්දයට. අපි හිතනවා දුටු දුටු ඇසු ඇසු වර්ණ රූප ගන්ධ රස බලන්න පුළුවන් නම් පොසත්. ඒකින් පොසත්කම සඳහා අතිකාල දේවල් උනත් කරා. පිටරටවල් වලටත් යනවා. පුළුවන් තරම් හොයනවා එකතු කරා. එකතු කරලා කියනවා හරි වැඩි අසහන එනවා. දැන් බලන්න බලන්න අසහන එනවා. ඉතින් ඒ වෙනකොට කවුරු හරි කිව්වොත් එහෙම නෙමෙයි මේකට උත්තරයක් තියෙනවා. එකම අරමුණක් අරගෙන නොසැලී ඒක දිහා බලනකොට අයියෝ ඒක හරි දුරවලා ඒක හරි දියාරයි ඒක හරි ඒකාකාරී ඒක හරි නීරසයි ඒක නිදිමත එනවා. කියන්නේ මේ කි මම මේ කියන්න හදන්නේ නොදන්න කාරණාවක් නෙවෙයි දන්න කාරණාවක් මම මේ මතක් කරන්නේ. මේකට මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. සමච්ඡන්ද ඉන්නකන් හිත අවදි හොඳට උනන්දුයි අරමුණු මාරු කර කර ඉරියව් මාරු කර කර අපිට දඟර නටු නට නට පැයක් හරි දෙකක් හරි ඉන්න පුළුවන්. ඒක ඕන කෙලිකාරයෙකුට කියන්න පුළුවන් නම් පැයක් නිකන් හිටපන් කියලා ඉදාට වන්න කෙලිපේ ගන්න. පොඩි දක්ෂකම කියලා කෙනෙකුට නොසැලී එක තැනක එකාරමොඩ ඉන්න කියපු දවසේ එයාගේ තියෙන ගැතිය පේනවා. බුදු ජානනාංශය අභියෝග කරන්නේ එහෙමයි මිනිස්සු. ඔය අභිඥා කියනවා විවට අරවා තිබුණා බුදු ජානනාංශයෙන් පැය 100ක් ඒ මිනිස්සුන්ට එකාරමොඩ ඉන්න පුළුවන් කියලා. ඒකෙන් පේනවා කොච්චර ඉන්ජන චන්දර ස්පන්දන කම්පන තියෙනවා කියලා. ඊට පස්සේ ව්‍යාපාදේ කියන යබදි කියන ගැටුම හැප්පෙනවා. විරසක වෙන ගතිය, නුරුස්නා ගතියට අපි එක යඩපත් කරන්නේ ප්‍රීති චෛතසිකය. ප්‍රීති කියලා කියන්නේ ඉන්න තැන පිනායන ගතිය. වෙන දෙයක් ඉල්ලන්නේ නැත්නම් දැන් ඉන්නේ බොහොම සතුටින්. ප්‍රමෝද කියන වචනේ පාවිච්චි කරනවා නන්දි කියන වචනේ පාවිච්චි කරනවා තරුණ ප්‍රීතිය කියලා කියනවා මේකට. ප්‍රීතිය මතුවෙනකොට අපිට තරහ එන්නේ නැහැ. වෙන දෙයක් ඉල්ලන්නේ නැහැ. මේකත් එක තරහක් නැහැ. ඉන්න දේ ගැන සතුටින් ඉන්නවා. ඉතින් යම් දාසක ප්‍රීතිය වෙනකොට ද්වේෂයයි. නිින්ද සීන මිද්ද කියන වචන දෙකයි අපේ නීවරණ වල පාවිච්චි කරන්නේ. මේක වෙනුවට විත්තක්කේ කියන চৈতසිකේ තමයි අපි යොදවන්නේ. විත්තක්කේ කියලා කියන්නේ වෙහෙස නොකර අතරක් නොතබ එනේන අරමුණට හිත ගන්න. කුසීතකම කියලා කියන්නේ නිදිමත කියලා කියන්නේ අරමුණට යන්නේ හිත අතරමඟ වැටෙනවා. හරියට දුන්නකින් විදිනවා ඊතලයට එල්ලෙට ය아가න්න බෑ. මඟ වැටෙනවා. ගලකින් ගහනවා මඟ වැටෙනවා. ඒක ඒකට එල්ලෙට වදින්නේ නැහැ. ඒ නිසා තීන මිදේ සහ විතක්කේ දෙක අතර වෙනස යෝගාචරය භාවනාවේ දෙකම අල්ලගන්න. තීන මිදේනොත් ආරමුණට හිත නගින්න මඟ වැටෙනවා. විතක්කේ කියනකොට අරමුණට හිත නැංවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට මේ නිකන් ඒ අරමුණට හිත නංගනවා කියන එක කියන්න තියෙන්නේ මේ මල්ලක පිටර අඩු කරනවා. ඉසිකොල්ලක් බෑ. ඉසිකොල්පන් පිටර කැඩෙනවා. ඒක තැම්පත් කරනවා. හරියට එක පිටරක් පස්සේ පිටු ටිකක් දෙලා තව පිටරක් දෙන්න තව වීදුරු කිමිණි ටිකක් අඩු කරනවා වගේ ඒ ඒ බෑග් එකට එක එක එක එක අඩු කරනවා වගේ ඉතින් එකින් එකට එකින් එකට ගරු කරලා කරුවේ නැත්තම් නිෂ්පාදනයේ වැඩක් නැහැ. අද විතක්කේ කියලා කියන අපි සාමාන්‍යයෙන් අද ලෝකේ විශේෂයෙන් මහසි භාවනා කරපු කට්ටිය දන්නවා මෙනෙහි කිරීම කියලා වචනයක් කියනවා. අරමුණ නම් කිරීම කියලා මේකට කියනවා. ලේබල් කරනවා කියලා ඉංග්‍රීසි වචනයක් අවකාශ කරනවා. මේක තමයි මනසිකාර කියන වචනෙන් ආපේට සිංහලට අපි මෙනෙහි කිරීම කියලා දාලා කියනවා. දැන් යම් කිසි කෙනෙකුට නිදිමත එනවනම් මම අරමුණ භාවනා කරන අරමුණ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරනවා. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා මෙනෙහි කරන මෙනෙහි කරනකොට නිරිමතට ඉන්නේ ඉඩ නැහැ. සමහර වෙලාවට මිනිකෙමින් ගණන් කිරීමක් කරනවා. මෙන්න මේ විදිහට ආස්වාස ආස්වාසයෙන් දැන ගැනීම මෙනෙහි කිරීම ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් දැන ගැනීම හෝ මෙනෙහි කිරීම පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් වාමතියට වාමයි දකුණ කියන දකුණ කියලා මේ මෙනෙහි කරන එක නින්දට විරුද්ධව ක්‍රියාත්මක වෙන දර්ශනය. ඒ නිසා බලන්නේ යම් කිසි වෙලාවක මෙනෙහි කිරීම දන්න කෙනෙකුට නින්දට වැටෙනවා නම් යාට තේරෙන්නේ නින්දට වැටෙන පොඩ්ඩකට ඉස්සලා මෙනේ කිලිම වැටෙනවා. නින්දකට වැටුණාට පස්සේ තමයි නින්ද නින්දට හිත වැටෙන්නේ. ඒ නිසා ඒක පොඩි පාලන ශක්තියක් තියෙනවා. ඉතින් මේ මෙනේ කිලිම මෙනේ කිලිමේ තියෙන මේ ප්‍රායෝගික වටිනාකම වැඩි කරන ඒ සිංගල් පරිණ ක්‍රමයක් අපි මතක් කරගත්තොත් අපි දන්නවා පොළට ගිහිල්ලා ලොරියකින් පොල් බහනවා නම් පොලේ විශාල සෙනඟක් ඉන්නවා. ඒ පොල් බාන මිනිස්සයා මුදලාලි බලා ඉන්නවා පොල් බාන මනුස්සයෙක් කරන පොල් ගෙඩි දෙකක් එකට යන එකට අතර ගහලා ඒ දෙකේකට වදින්නම ගහලා පළවෙනි එක ලාභයි කියලා දාන. දෙවෙනි එක දෙකේකට ගහලා එක් දෙකයි. ආය දෙකක් කරන දෙකේකට ගහලා තුනයි කියලා දිගට ගණන් කරනවා. ලාභයි දෙකයි තුනයි හතරයි පහයි දැන් කවුරු හරි ඉලෙත් කතා කරන්න ගියොත් එහෙම පහයි පහයි පහයි පහයි පහයි පහයි. හය හය හය හය හය ඉතින් දිගින් දිගට ගණන් කරන නිසා කෙනෙකුට ඇවිල්ලා කතා කරන්නත් බෑ. මේක ගාන වර්ධින්නෙත් නෑ. වැරදුනොත් මුදලට පේනවා. ඔන්න සරල ක්‍රමය තමයි මේ සමනේ කිරීමේදී අපි පාවිච්චි කරන්නේ. හිත සද්ද වෙනවා නම්, වේදන දැනෙනවා නම්, හිත විලියට යනවා නම්, තමන් ගත්ත අරමුණ මෙනෙහි කරන්න. ඉතින් මේක උගෝදනයක් කියන මේක දෙකේ පන්ති ක්‍රමයක්. දෙකේ පන්ති තමයි අය ආල්මයිනෝ මායනෝ අම්මා කියලා අපි කියන්නේ. දැන් අපි උසස් පෙළේ නිසා අපි අකුර දකිනකොටම අම්මා කියලා කියනවා. ඒ නිසා ගණන් කිරීම මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ කියලා මේක පහත් කරලා ගලකොත් වෙන මොකද නිින්දට වැඩ. අවශ්‍ය නැත්තම් කරන්න ඕනේ අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම හරහා නිින්දට තියෙන ඉඩකට අඩු කරගන්න. ඊගාවට උද්දච්ච කුක්කුච්ච කියලා අතීතය ගැන කනගාටු වීම සහ අනාගත සීනමැවීම හිත අවිෂණ ගතිය කියන මේ চৈতසික දෙකක් විතර කතා කරනවා. මේ උද්දච්ච කුක්කුච්චේ වෙනුවට ධානාංග වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ විතක්ක විචාර සුඛ චෛතසික අරමුණු රසයේ වැටෙන තරම් සුඛයට ආවට පස්සේ ඒ මනස අතීතයට යන්නේ නැහැ අනාගතයට මේකදී ආනාපාන සතිය පිළිබඳ සර්වඥාන්සේ විශේෂ ගුණ ප්‍රකාශයක් කළ දෙනවා ආනාපාන සති සමාධිකෝ භික්ඛවේ භාවිතෝ බවලීකතෝ සන්තෝචේව පනීචෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච උපන්නුප්පන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර්ධාපේති උපසති යම් වෙලාවක ගන්න ගන්න ආස්වාසය ප්‍රසවාසය පාසා බොහෝ සාන්තව සුන්දරව ප්‍රණීතව ඒ ආස්වාද ප්‍රසවාසයේ බුද්ධ විඳින්න පුළුවන් අත ගන්න පුළුවන් නම් ඒ හිත අතීතයේ දුර පශ්චාත්තාප වෙන්නේ නැහැ අනාගතයට කොලා පැනලා එවිසෙන්නේ නැහැ. ඒ වෙලාවට කියන්න පුළුවන් ආස්වාසය ආස්වාදයක් වෙනවා. මේ හුස්මක් ඇතුලේ නිවන තියෙන බව තේරෙනවා. මේ හුස්මක් ඇතුලේ ධානය තියෙන බව තේරෙනවා. මේ හුස්මක් ඇතුලේ වර්තමානයේ සම්පූර්ණ 100ක් පිරෙන්න පුළුවන් ගතිය. සංකප්ති කර ගතිය තියෙනවා කියලා තේරුම් ගත දවසේ ඒ මනුස්සයා ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකම්ම මේ මනුස්සයා ඉන්නේ අතීතය අනාගතය පමණයි. ඒකට හීනෙක ජීවත් වෙනවා. මනෝලෝකෙක ජීවත් වෙනවා. ආස්වාසයක් ආස්වාසයක් බව දැනගෙන ආස්වාද කරන කී දවසේ වර්තමාන මොහොතේ සජීවී අප්‍රමාදී සතිම එලබසිටි මිනිසෙක් ඇති වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න ගිය ඔය ඉන්දියන් කාරේ එමස දැන් මේ ඇමරිකාවේ ඉන්න හොඳම පොසත් එක්ක වඩපත්ලා ඉන්නවා. ඒ මනුස්සයා කියන Hindu ආගමේ ජීවිතයේ අවශ්‍යමනින්නේ උෂ්ම ගන්න. ඇකිල තිනෝ යම් කිසි කෙනෙකුට උපත්තියේදී අවුරුදු 100ක් අවශ්‍ය තිනවා කියලා කියනකොට අපේ ආරම්භක ශේෂයේ උෂ්ම කෝටි 13ක් තියෙනවා. ඉතින් ඒ හොස්ම කොට ගෙවෙන්න ගෙවෙන්න 13 ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි වේගයෙන් වැඩ කළා වේගයෙන් චිත්ත පීඩ අරගෙන හහ හහ හහ කාල දුවන්න පටන් අරගත්තොත් කලින් මැරෙන්න යනවා. හැම හුස්මක්ම ඊටාම ප්‍රවේශමේ මේ අතුල් වෙනවා මේ පිට වෙනවා කියලා ගත්තොත් අවුරුදු 100කට ජීවත් වෙන්න මනස ඒක 20ක් වුණත් ඉන්න පුළුවන්. අසහනයක් නැහැ. හැම හුස්මක්ම බෝ බෝ ප්‍රවේශයෙන් පාවිච්චි කරනවා. ඉතින් මේකට Hindu ආගමේ ප්‍රාණයාමයේ කියලා ශිල්පයක් උගන්වනවා. ඒක නාස්පුඩුවක් වහගෙන අනෙක් නාස්පුඩිය හුස්ම ඇතුලට ගන්න කියනවා 1 2 3 4 කියන කාලය පුරා. ඒකල නාස්පුඩු දෙකම වහගෙන 1 2 3 4 කියන කාලයක් හුස්ම පිට නොකර නතර කරගන්න. ඊට පස්සේ අනෙක් නාස්පුඩු ඇරලා ඉස්සල නාස්පුඩු වහලා 1 2 3 4 කියලා හුස්ම පිට කරගන්න. ඊට පස්සේ දෙකම අරගෙන හුස්ම නොගෙන 1 2 3 4 කියලා ගණන් කරන්නේ. ඒතර මේ ගන්න හුස්ම, නැත කරන හුස්ම, හෙළන හුස්ම, හෙළලා නැත කරන හුස්ම අතර සම වුණොත් මෙන්න සෞඛ්‍ය සංකල්පය. බුදුජානනාංශ විචල සංකරණයක් කතා කරන්නේ. නමුත් උන්වහන්සේ පෙන්ලා දීලා තිනවා ආශ්වාස ප්‍රශ්වාසයක සංසන්දනය කියලා බලන්න අපේ ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි. නැත්නම් ආශ්වාසයේ කොටයි ප්‍රශ්වාසයේ දිගයි. මේ මේ මේ කියන්නේ අපේ ඇඟුම්බර ජීවිතය. මේට උස්ම කරන හහ කාලේ එළියට දාන්නම් ඒ කියන්නේ පච්චත්තාපේ තමයි. කිසිම කෙනෙකුගේ උස්ම සම නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න මනසකුත් නැහැ. කිසිම කෙනෙකුට සම්පන්න කායකුත් නැහැ. උස්ම සංසිද්ධීකන යනකොට මොකද වෙන්නේ බලන්න. මුලදි මුලදි ඔය කලබල ගතිය තිබුණාට සංසිද්ධීකන යනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර පුදුමාකාර සමකමකට ඉන්න පටන් ගන්නවා. හදිස්සියකුත් නැහැ හුස්ම පිට කරයි කියලා ගන්න හදිස්සියකුත් නැහැ ගත්තයි කියලා හෙලන්න හදිස්සියකුත් නැහැ ඒක ස්වභාවික පද්ධතියට ගියාට පස්සේ පස්සම්බණේ කියලා කියනවා පස්සද්ධිය කියලා කියනවා ඕක තමයි සුවසේවාව කියන්නේ ආන් මේ වෙලාව අතීතේ කියන්නේ නැහැ අනාගතේ කියන්නේ නැහැ මේ ලැබිච්ච හුස්ම එතන එතන බුද්ධ වෙනවා ආන් මේ වෙලාවට මේ උද්දච්ච කුක්කුච්ච කියන চৈতසික දෙක වෙනුවට සුඛ চৈতසිකේ ප්‍රතිවිසක් වගේ එහෙම නැත්නම් වල හමුදාවක් වශයෙන් උදව් කරනවා. විචිකිච්ඡාව කියන සැක චෛතසිකේ වෙනුවට විචාර බුද්ධිය එනවා. ආශ්‍රද ප්‍රසාද දෙකට වෙනස මෙහිමයි. ආශ්‍රස්සේ මුලින් මැදට වෙනස මෙහිමයි කියලා ආශ්‍රද ප්‍රසාසී තොරතුරු අතර සියලු සම්පatti තියෙනවා. මේකේ තමයි ඔක්කොම හොයන්න ඕන කියලා යන කෙනාට සැකයක් එනවා. නිසා යම් වෙලාවක යෝගාවචරයා මේ හුස්ම පාසා ආශ්වාස ප්‍රාස ප්‍රශ්වාස පාස එක එක එක එකින් එක සතිය පවත්වාගෙන පවත්වාගෙන යනකොට වෙලාවක් එනවා ඒ යෝගාචර තේන කටු අකුලක් අරහා අන්ධකාරයේ ධන කුරෙන් බිම ඇනගෙන යන මිනිහෙක් අරුවලේ සර්පෝ ඉන්න තැනක කුඩල් වෙන තැනක මිනිස්සෙක් බඩ ගාගෙන ගිහිල්ලා වෙල්ෙලියකට ආවා වගේ ඊටගෙන යන්න පුළුවන් තැනකට ආවා වගේ මේ ආනාපානට මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාවක් ශබ්ද නැතුවම නෙවෙයි. වේදනාවක් නැතුව නෙවෙයි. හිතවිලි නැතුව නෙවෙයි. නමුත් දන්නවා මේ හිතවිලි තිබුණා, ශබ්ද තිබුණා, වේදනාවක් තිබුණා. මේ අතරමැදින් මට උස්පතික දැක ගන්න පුළුවන් දකින්න එකයි මගේ මනුස්සකම, දකින්න එකයි මගේ සාත්‍ය, දකින්න එකයි මගේ සමාධිය, දකින්න එකයි මගේ ආධ්‍යාත්මික දකින්න එකයි මගේ සමාධි ශික්ෂාවගේ මේ හැම දෙයක් හරහාම ආනපාන දැක ගන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා යම් චිත්තක්ෂණයකට ඔහිත අතීතයට ගියා නම් අනිවාර්ය පශ්චාත්තාවකට වැටෙනවා සමාධියට බාධා. යම් චිත්තක්ෂණයක අනාගත සල්සුමට ගියා නම් හිත විකම්පිත භාවයටපත් වෙනවා සමාධිය කැඩෙනවා. අතීතානුදාවන චිත්තං වික්ඛෝ පාණපත්තං සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එක එකක් හරියට සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් කරගන්න හොඳ ඉදික් කරනවා වගේ එක එක චිත්තක්ෂණය අරගෙන පේනවා ඔබේ හිත යන චිත්තක්ෂණයක අතීතෙ ගියා නම් අනිවාර්යයෙන්ම පස්චාත් අනිවාර්යව සතියක අනිවාර්යව සමාධියක එක චිත්තක්ෂණයට ඔය ඉදිරියට පැන්න නම් අනාගත වෙලී කම්පිත භාවයක් වෙනවා සමාධියක එච යෝගාවචරයෙන් ධර්ම කාරණා ගොඩක් එකතු වෙනවා මගේ හිත නිතරම අතීතයට යනවනම් මම පස්චාත්තාප බුද්ධ වෙනවා මගේ හිත අනාගතයට දඟලනවනම් අනිවාර්යයෙන්ම විකම්පිත පුද්ගලයා ඔබ බුදුහාමරටත් ඔච්චරමයි දේවදත්තටත් ඔච්චරයි මටත් ඔච්චරයි. ඒක මගේ ගුණයක් නෙවෙයි මේ ධර්මයේ හැටි. මේක දැනගන්නකොට පාලනය තමයි අතට එන්නේ. ඕනනම් මට පුළුවන් අතීතය ගැන කල්පනා කර පශ්චාත්තාප වෙන්න. හැබැයි අතීතෙට ගියොත් පශ්චාත්තාපෙම තමයි සමාධිය නෑම තමයි සතිය නෑම තමයි. අනාගතෙට ගියොත් විකම්පිත ගතිය තමයි සැලසුම් කිරීම තමයි පශ්චාත්තාප මේ කම්පිත ගතිය තමයි සතිය නේද මේක දකින්නකොට ඒ අතීතයට හිත ගියත් මේ ධර්මතාවයක් තේරෙන්න පටන් අනාගතයේ ඉඳ ගියත් මේක මගේ ගුණයක් නෙවෙයි චිත්ත ශක්තියක් මේකේ තියෙන ධර්ම ගුණයක් මේකේ තියෙන හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ වගේම අභිනත හිත පහළ වුණා නම් මේ ආරමුණ මේ අහගෙන අනපාර ඉන්නකොට ලස්සන සින්දුවක් කරනවා. එතන වෙන කෑම සුවඳක් යනවා. එතකොට අර ඒ සද්දෙට හෝ අර ගඳකට අපිට හිත අභිනත භාවයටපත් වෙනකොට රාගයටපත් වෙනවා. එතන කවුරුද කහිනවා. එතන හයියෙන් දොරක් පානවා. එතකොට අපනත හිතක් පානවා. එතකොට ද්වේෂය. තමයි ආනාපානෙ පාවෙලා ද්වේෂය. මොකද ආනාපානෙ මාෂා වෙලා රාගය. මෙන්න මේ දේවල් එන එන වෙලාවේදී ආනාපානෙ පාවා නොදී මේ හිතේ ආවේගවල වර්ණ ගැනීමේ මේ වෙනස්කම් දැක ගන්න පුළුවන් නම් ඉස්සර යෝගාවචර හිතන්නේ මේක මහා කරදරයක් මේක මහා දඩයක් මේක මහා බාධකයක්. නමුත් මේ ධර්මතාවයේ දැක ගන්න ආසුලෝ බලන්න ගියා මේ බාධකයම සාධකයක් කරගන්න පුළුවන්. සැලෙන එක නෙමෙයි කරන්නේ මේක එනකොට දැනගන්නවා මගේ හිත දැන් රාගේ අභිනත හිතයිල රාගෙට වැටලා සමාධිය කැඩෙනවා. ඒ නැත්නම් අපනතේ තෛල නුරුස්නා ගතිය ඇවිල්ලා සාගෙට ද්වේෂයට කියලා කයි. එහෙම නැත්නම් නින්දට වැටෙන හිත හැංගෙනවා. දීන හිත පෝසජ්‍ය හිතරපත්තල නින්දට. නැත්නම් අත්තිපග්ගයිතේක කියලා මේ ජීවිතේදීම දැන් මේ පරියන්කේදීම තවස්සෝවාන් වෙන්න ඕනේ. මම ධ්‍යාන ලබන්න ඕනේ කියලා තරමන්න පටන් ගන්නවා. එතකොට හිත ඇවිසෙනවා. මේකේ වැඩි වෙනවා. තත්ත හිත පාර වෙනවා. මෙන්න මේවා එනේන වෙලාවෙදී මේ එක එකක් අඳුර ගන්න පුළුවන් නම් මේ දැනගින් සමාධි ශික්ෂාවේ ප්‍රයෝජනෙ ලැබෙන වෙලාව කියලා හිතා ගන්න. දැන් Taman Tamanගෙම අකුල කපාගෙන ආර හදා ගන්න හදා. මුදුවට මතක තියාගන්න මේ ධර්මතා ආයතපත් වෙන්නේ නැතුව ඒක තේරුම් ගන්න නැතුව ඒකට ගිය කිසිම කෙනෙක් මේ ධර්මනේ නැහැ. මේ කාගවත් දුර්ලභමක්වත් කුද්ධිලික දෝෂයක්වත් කෙලෙසයක්වත් කර්මයක්වත් කාලකන්නිකමක්වත් නෙමෙයි විශාල ධර්මයක්. කමඨාන උද්ද කරන තමයි කියන්න පුළුවන් නම් මම භාවනා කරන මගේ හිත අතීතෙට ගියා මට මේ පශ්චාත්තාපයක් ආවා. එතන මගේ හිත අනාගතෙට ගියා මට මේ තිගස්මක් ආවයි කියලා. අපි ඉගෙන ගන්න හොඳට මතක තියාගන්න බුද්ධිලික මගේ හිත නෙවෙයි මානවයාගේ හිත. අපි ඉගෙන ගන්න සම්පූර්ණ collective consciousness කියලා කියන collective unconscious කියලා මේක සමානව සිදුනු පොයි පාවිච්චි කරා. මෙතනට ගිය ගමන් අපි මේ මනුස්ස හිත ඉගෙන ගන්න මිසක මේ මගේ තොප්පයි හිත විතරක් නෙවෙයි. දැන් අපි මේ සාමාන්‍ය ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගිහින්. ඒකේ විවිධ විෂයන් උගන්වන. හැම විෂයෙම ඉගෙන ගන්න පුළුවන්. අමුද්‍රව්‍ය ටික තියෙනවා. අවස්ථාව තියෙනවා. ඉතින් මේක භාවනා වැඩිලා කියලා කියනවා නම් සමාධිය කියලා දෙකක් මේකයි දික්තිය තියෙන්නේ. මෙව කාටක් සිදු වෙන දේ වෙන වෙනකොට මෙව හරියට කියනවා නම් බෑග් හයක් අරගෙන යනවා. අතීතයට ගිහින් ආවොත් ඒ බෑග් එකට. අනාගතයට ගිහින් ආවොත් ඒකට දානවා. අභිනතේට ආවොත් මේ බෑග් එකට. අපනතේට ආවොත් මේකට දානවා. නිදිමතාවත් මේකට දානවා. පුරප්පේ චිත මේ බෑග් අරකට වෙන් කර ගන්න පුළුවන් නම් බෑග් ගහට දැම්මොත් මේ 40 මේකට වෙලා 40 ගම එකම දේ තමයි අපේ. අපි හිතන්නේ නම් එහෙම නෙවෙයි මගේ හිත මේ මේ නිසා මේ දුර්වලකම් නිසා මේ කෙලෙස් නිසා මේ කර්ම දෝෂ නිසා මේ අල්ලම්බෙද මේ අවුණියම් කරපෙහිඳා මට විතරක් මේක එනවා කියලා. මෙන්න මේ විදිහට අපි කෙලෙස් වලට උදව් කරනවා වෙනුවට මේ ධර්මතාවයට උදව් කරන එකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා මේක අහලම දැනගන්න. හුඟන් දීමින් මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව අපටිපත්‍ය අවිද්‍යාව දැනුමින් බණ ඇහිල්ලේ ඒකට බලද ඊට පස්සේ මේ වෙලාවේදී මට වැරදුනා මම මේ භාවනාවට මට ගැළපෙන්නේ මට ආනපන ගැළපෙන්නේ ආදි වශයෙන් පඬිතකම් එළියට එනවා ගොඩ පෙරක තෝරුකම් හැම කෙනෙක්ම අටු ඒ ශාන්ත දාන්ත තීන්ත කුරු වගේ හිටියට භාවනා කරන්න ගියාම හැම වෙලාවෙම පඬිතකම් එනවා. ඒ හැම පඬිතකමක දිහා බලලා සමාදම් වෙනවා වෙනුවට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මට කරන්න තියෙන්නේ මේ බුලුවන් තරම් ආනාපානෙත් එක්ක අඳුන කරන එකයි කියලා ඔය මොන අර්ථකථන දෙන්න ගියාද මොන විනිශ්චය කරන්න ගියාද ඒක මම මාගේ කියා ගන්න නැතුව අතහරින්න නම් ලොකෝ නිතමානිකමක් ඕන ලොකෝ පෙරහුරුවක් ඕන ලොකු ලෑස්තිලා යන ගමනක් ඕන මේ විදිහට මේ කරුණු හය එනකොට මේ එක එකක් එක එකක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා නම් සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රියක් ගත්තා වගේ පුදුමාකාර කමන්ට මෝදක වැටිච්ච මනසට ඔලෝස ගන්න හම්බුණා වගේ තේරෙට පටන් ගන්න මේ ඔක්කොමලා ඉන්නේ මේ මෝදෙම තමයි මට යන්තම් ආය උස ගන්න පුළුවන් වුණා මේ මේ කුණු මේ මේ කුණු කන්දල් වලට මේක වශයෙන් දාන්න. ඒ ලොකු සටනක ඉන්නේ අතිමොයි පයනොත් අපි ගහ ගහ දඟල දඟල යන්දා උස්ම ටිකක් ගන්න පුළුවන් ආයෙ ගිලෙනවා ආයෙ උස්ම ටිකක් ගන්න පුළුවන් ආනොතෙන්ට මේ නරක ධර්ම අයින් කිරීම කරහා පරිපංච ධර්ම කියලා මේකට අටවචාකරන සඳහන් කරන්නේ අතුරු ධර්ම අයින් කරගන්නේ කොහොමද දැනගන්නේ. ඒකේදී දක්ෂතාවය හරහා ඒ ඒ ඒ ඒ සතනින් හම්බෙන මේ ක්‍රමසහ විදි හරහා ආත්ම විශ්වාසය හරහා අදිෂ්ඨාන ශක්තිය හරහා යෝගාවචරය විසින් කළ යුතු හොඳ පැති ධර්ම හතරකුත් පොතපෙන්නේ. වෙනවා නැත්නම් මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න යෝගාවචරය මේ නැව හරි පැත්තට යොමු කරගන්න හැටි අත් ජාතානන් ධම්මානං අනතිවත්තනක් හේන සම්පහන්සනා කියලා සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව අඩු වුණොත් මේ නැව පෙරේ. එනිසා දැන් මට හරි ගියා කියලා බහන්තත්ත කන් ගන්න නැතුව එහෙම නැත්නම් ලොකු සද්ධාවක් ලැබගෙන අනේ මට උගන්නපු මගේ ගුරුවරයා නැත්නම් මෙයා මේ හොඳයි කියලා ඉුවට හඟුම්බර වෙන්නේ නැතුව මේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක සමබර වෙන්න. ඒකෙන් වීර්යයි සමාධියයි දෙක මේ මේකෙන් හට ගන්න ධර්ම. වීර්යයත් හට ගන්නා මේ වෙලාවේ හොඳට භාවනා කරනකොට සමාධියත් එනවා. ඒ වීර්ය වැඩි වුණොත් කුලප්පවති වෙනවා. සමාධිය වැඩි වුණොත් නිදද. වීර්යයන්තර සමාධිය කියන්නේ කුසීත සමාධිය. සමාධියන්තර වීර්ය කියලා කියන්නේ ආඩදාබදයක්. මේ ධර්මතා හතර තේරුම් අරගෙන අශ්ව හතර දෙනෙක් යදපු රටයක් මේවන අශ්වාචරයක් වගේ එක එක එක එක පැත්තට යන දෙනතු සමසිත පවත්තනකට කියනවා තත් ජාතානං ධම්මානං ජාතානං ධම්මානං අනතිවත්තනත්තේන සම්පාදන මෙයාට මෙයා ඉක්මොල යන දෙන්න එපා මෙයාට මෙයා ඉක්මොල යන දෙපා මේ ඔක්කොම සමබරව එක පවුලේ ඉන්න දරුවෝ අනුපාලනය කරන්නව බවක් වගේ මේ භාවනාදී ඕපන් මේ ශ්‍රද්ධාව මේ වීර්ය මේ වී මේ සමාධිය මේ ප්‍රඥාව නිකන් උපමාවකට කියනවා නම් වැඩි විපත් වෙච්ච කෙල්ලෙක් වාගේ වැඩි විපත් වෙච්ච කොල්ලෙක් වාගේ වාඛංගුම් බරයි මේ මේ දේවල් උඩ දාන්න පටන් ගන්නවා එතකොට අම්ල තාත්තලා කුල කුලගේ වල කුල කාන්තාවෝ පුරුෂාන්තරයට යවන්නේ නැහැ වැඩි විපත් වෙච්ච ගමන් ඉස්ත්‍රිාව පුරුෂාන්තරයට යවන්න කෙලසෙන නිසා. ඒක ගෙට කරනවා. ඒ වගේ මේ වෙලාවේදී භාවනාවේදී මේ විශේෂ කීයක් තමයි මේ කියන සද්ධාව නිකන් ඔය මේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. මේ කියන්නේ ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙලා Taman තුලින්ම තේරෙන්න පටන් ගන්නවා මේ දේ මේ දේ කරුවොත් මේක හරියට. මේ ණයට ගත්ත සද්ධාවක් නෙවෙයි මේ කතා කරන්නේ. අද මේ ප්‍රඥා ගැන පොතේ දැනුවත් වෙනවා. මේ වෙනකොට තමයි යෝගාවචරයේ අත්දැකීමෙන් එන දැනුමක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව මගීම ශ්‍රද්ධාවක් කියලා ලෙන්ගතුකමක් එන්නේ. මේ ප්‍රඥා මන්ම උපයෝගයක් සම්මාදිට්ඨිය කියන ලෙන්ගතුකමක් එන්නේ තියෙනවා. අන්න ඒක වෙන්න දෙන්නේ නැතුව දෙක සමබර වෙන්න. පුදුමාකාර වීර්යයක් වෙනවා. ඇස්පිල්ලම් පවා ගන්න පටන් ගන්නවා. මුළු ඇඟම හොඳට සමබර වෙලා ඉදිරියට යන පුළුවන් ශක්තියක් වෙනවා. ඒක භාවනාවේ මේ එකක් දුවන වාහනයක වාහනේ දුවන්න දුවන්න බැටරිය charge වෙනවා. ඒකම ඩයිනමෝ එකකින් ඒක බැටරිය charge කරනවා full charge එකට එනවා. ඒක සමාධියකුත් වෙනවා අයියෝ මට නම් දැන් පැයක් වුණා තියෙන පුළුවන් දෙකක් වුණා තියෙන පුළුවන් ආනපානෙ මට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියලා විශ්වාසය එනවා මේක මේ එතනින් මෙන එක. දැන් උනාටදී පැහැෙන්න දෙන්න. ඒ දෙක සමබර කරන්න ඕනේ. ඒ සමබර කිරීමද යෝගාවචරය මේ වෙලාවෙදී බව පිටත කරගන්න. නොවුනොත් ඒ කියතයක්. ගියොත් අර බල්ල වලි ගැල්ලන්න ගියා වගේ එක තැන කරකැවෙන්න පටන් නිසා එතන එතන එතන උපන්නේ ධර්මතා මෙතන තියෙන විශිෂ්ටත්වය මම මේ වචනයක් වශයෙන් සඳහන් කරන්නේ මේ සතිය විතරයි අභියෝගයට ලක් වෙන්නේ. නිසා අපි ආචාර්යවරු පෙන්නලා දීලා දෙන මේ ඇඟිලි පහ දික් කරපුවාම වගේ ඇඟිලි පහ පස්සටකට දික් වෙනවා. මාපට ඇඟිල්ල දික් කරන පැත්තට හාත්පසුම වෙනස් පැත්තට තමයි සුලගිල්ල දික් කරන්නේ. සුලගිල්ල සද්ධාහන මාපට ඇඟිල්ල ප්‍රඥාව නම් මේ දෙක දෙපැත්තට. වීර්ය කියන්නේ දබරගිල්ල නම් සමාධිය කියලා කියන්නේ වෙදගිල්ල නම් ওই දෙක වෙනම ඡාප දෙක තියෙනවා. මේ දෙන්න එක එකක් ඇහිය වෙන්න ආවා. ඒක සමබර ගන්න. සතිය තමයි දිගටම මැදින් ඉඳගෙන මේ ඔක්කොම දකින්න. ඉතින් සතිපට්ඨානය කරන යෝගාවකට වර්ධින. ශ්‍රද්ධාවන්තයට වර්ධින. ප්‍රඥාවන්තයට වර්ධින. වීර්යවන්තයට වර්ධින. සමාධිවන්තයට වර්ධින. මොකද මේ ඔක්කොම අන්තභාග ගුණධර්ම. සත්‍ය විතරයි සමබර ගුණධර්ම. ඉතින් මේක තමයි අපි බුද්ධ ආගමේ වණ කරගත්ත දේ. අපි ආගම සද්ධාව ගැන කතා කරනවා ප්‍රඥාව ගැන කතා කරනවා. වීර්ය ගැන කතා කරනවා සමාධිය ගැන කතා කරනවා කවුරක්ක සත්‍ය ගැන කතා කරනවා. ඉතින් ඒක නිසා අස්සේ දමණය කරගන්න බැරි අස්සේ පැත්තෙන් පැදගත්ත රතයක් වගේ කථාචාර්යවරු කියන විදිහට මේ වැඩේ දුවන්නේ පාරෙන් පිටපයි. මේක යෝගාචරය දැනගන්න ඕන විශේෂයෙන්ම අර බලකවිච්ච සද්ධාව, වීර්ය, සත්‍ය, සමාධිය එනකොට. ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසත්තේන සංකාංශනා කියලා මේ පස් දෙනා පස්සතර දුවන ගතිය එක එල් එකට යොමු කරනවා. ඇඟිලි පහම එක එක පිටු කරලා එක තැනකට යොමු කරා වගේ අසංවිධිත වේ ශක්තිය සංවිධිත භාවයට ප්‍රතික්‍රියාව අපේ භෞතික විද්‍යාව ගන්නා වේගය සහ ප්‍රවේගය දෙක අතර. වේගය කියන්නේ අසංවිධිත ජලය. ප්‍රවේගය කියන්නේ දිශාගත ජලය. දිශාගත ජලයෙන් වැඩ කරනවා. අසංවිධිත ජලයෙන් වැඩ කරනවා. දැන් අපි ළඟ ජල තියෙන ඔක්කොම අසංවිධිතයි. එකිනෙක අරඬු කර කර ගිහින් නැස්ති වෙනවා. මේ ඔක්කොම එක තැනකට යොමු වෙනවා කියලා කියන්නේ මේ 1 1 2 නෙවෙයි මේ වගේ දෙකක් එකතු වෙච්චාම විශාල බලස්කන්ධයක් වඩපත් වෙනවා. නන්නත්තර වෙලා තියෙන මේ හිතවිලි මෙතන කතා කරන්නේ නැත්නම් චෛසික පහක් ගන්න පමණයි. ඔක්කොම එක තැනකට යොමු වෙච්චාම හරිද ලෙන්ස් එකට ආලෝකය වැටෙච්චාම මේකේ හරියට නාභියට අඩදාසියක් තිබුණොත් පුච්චන්නේ. මොකද අර ආලෝකික කදම්බ ඔක්කොම එක තැනකට පිටු කරාට පස්සේ එතන තාපේ නගිනවා ආලෝකයේ තීව්‍රතාවය නගිනවා පුච්චන මට්ටම. මේ ඉස්ලාම දාට යෝගාවතරගේ ඉන්දියාවේ ඒක රසය ආවට පස්සේ බුද්ධිලේ නැති වෙනවා. මම මේ නැති වෙනවා ධර්මතාවයක් ඇති. මහා ගැම්මක් වෙන්න පටන් ගන්නවා. වලක්ක ගන්න බැරි ගැම්මක් යෝගාවචරය බය වෙනවා. දැන් මට කය දැනෙන්නේ මට මගේ හිත දැනෙන්නේ මට මගේ අරමුණ දැනෙන්නේ මට සංඥා නැති වෙනවා. කොහේ ගියද කියලා දන්නේ නැහැ කියලා ජීවිතේ පළවෙනි වතාවට සංකාය දිට්ඨිය පොඩ්ඩක් දෙදරුණා. නිසා ඒ ඒක රස වෙන තැන ඒක නිකන් පොළොස් සම්බුලක පදම හරි ගියා. ඊය කඩේට රත් කරලා පන්නරේ තියාගත්තා වගේ ඒක අත්ගුණයක් එකට. නමුත් එක සැරයක් වෙච්ච එක දෙක තුන කරන එක ලේසි වෙනවා. ඒ සඳහායි මේවා පොත්වල ලියලා තියෙන්නේ අහනකොට කරපු කෙනාට ලොකු ශක්තියක් ධෛර්යයක් ඇති වෙනවා මේක මේ අවුරුදු 2600ක් ගිය මැප් එකක් සිටියම ඒ පාරේ හරියට ගියොත් මේ මගල් හලකුණු දැක ගන්න පුළුවන් සමත භාවනාවේ නැත්නම් මේ විවිධ සමාධි සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය මේ කාරණා දැනගන්නකොට ලොකු කලෙලියක් ප්‍රණීත භාවයක් භාවනා විද්‍ය වගේම සතිය සමාධිය චිතේ ඒ වගේම තියෙනවා තදුපග විද්‍යවානක් තියෙන සම්පාසනක් කියලා මෙතනදී යෝගාවචරය අර යොදන තකමිල්ලකෝ අධික වීර්ය ක්‍රමයෙන් අයින් කරන්නේ. ඉබේම භාවනා කරන තැනටපත් වෙන්න පටන් ගන්නවා. හැසිරවීම, මෙහෙවීම, යෙදවීම, මෙනෙහි කිරීම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් කරන්න පුළුවන්. හරියට බත්තරිය ඉදිලා හැතපෙන වෙලාව කියලා එකක් තියෙනවා. බත්තරිය හැතපෙනකොට ගිනි අඟුරු තිබුණාට ගිනි පෙළිය අයින් කරනවා. අයින් කළා ලිපේ එහෙම ගොජ ගොජ ගොජ ගොජ කරලා එහෙම හැතපෙන්නයි. ඉතින් මේක දන්නේ නැතුව මේ වෙලාවේ ගින්දර දැම්මොත් බතක් නෙවෙයිට ගන්න වෙන්නේ කැලක්. මේ වෙලාවෙත් අර ගෙනාපු ජම්මෙටම අර තිබුණ උනන්දුවටම ටිකටම මෙනේ කරගන්න ගියොත් මේ මීමැස්සාවේ මී මීවද කඩන මීවැද්දෙක් මීය කඩනකොට මීමැසි පොදිය විසලා යනවා වගේ තමයි හිතවිලි ඔක්කොම මේ අවුල් පාදකට යනවා. නිසා මේ වෙලාව දැනගෙන හරියට වීර්ය අයින් කරලා භාවනා යන්නට භාවනා යන්න දෙනවයි කියන එක හරීම ඒක සයන්ස් එකක් නෙමෙයි ඒක ආර්ට් එකක් තියෙන කලාවක් තියෙනවා. උගෝදෙනෙක් අනවශ්‍ය වීර්ය යොදවලා අවුල් කරගන්න. මේ නොබී මේ වැරද්ද නොකර එළියට යන කෙනෙක් නෑ. ඒ නිසා එතෙන්ට අවශ්‍ය වීර්ය ප්‍රමාණය හරියට යොදනවා කියන එක වාහනයක සෙකන්ඩ් ගියර් එකේ තර්ඩ් එකට දානකොට ක්ලච් එක දෙනවා වගේ. හරියට ගෑස් ටිකක් දීලා වැඩි කරලා ඇඟට නොදැනෙන්න ක්ලච් එක දීගත්තා වගේ අවශ්‍ය කරන ප්‍රමාණයට සෙකන්ඩ් එකේ 30 කට දාපු ගමන් ඒක 70කට පිටතර තෙල් ගන්න අඩුයි. හැබැයි ධානියත් මේ හරියට ගියර් එක මාට්ටු කරගන්න එන්ජින් එක හිටිනවා. එහෙම නැත්නම් යන පැසෙන්ජර්ස්ලාට තේරෙනවා මේ මිනිහා ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි මේ පුරුදු වෙනවා. ඇඟට නොදැනෙන්න ක්ලච් එක දෙනවා වගේ හරියට බහන අල්ලලා යනකොට හිමීට බහනට වෙන්න ඇරලා වීර්ය අවශ්‍ය ප්‍රමාණයට විතරක් කියලා අඩු කරනවා කියන එක හරීම අමාරු පොතක කියලා කියනවා. මේ හතර තත් ජාතනන් ධර්මානං අනිතිවත්තනන් තේන සම්පහන්සන ඉන්ද්‍රියාණං ඒක රසත්තේන සම්පහන්සන සතුපක විදිය වහනට එන සම්පහන්සන කියලා මේ හරියට මේ පදමේන වෙලාවදී යෝගාවචරයට ලැබෙන අත්දැකීම එක සැරයක් මේ දහස්වර කරගන්න. ආශේවනට්ඨේන සම්පර්ශන කියලා නැවත නැවත ආශේවන කෘත්‍ය කරන්නේ. කරලා කරලා කරලා තමයි මේ නීවරණ ඇති හිත මෙහෙමයි නීවරණ නැති හිත මෙහෙමයි. නීවරණයන් වෙන තියෙනකොට ඇති ආමිෂ සුඛේ විතරයි තියෙන්නේ කාම සුඛේ නීවරණ නැතිව නීකාමිෂ සුඛයකට යනවා. ඒ යෝගාවචරය ඊට පස්සේ ඇත් දෙකක් තියෙන කෙනෙක් වඩපත් වෙනවා කියලා සරුවත්ංශය සදාකට යාට පේනවා මේ ලෝකේ හම්බ කරගෙන රූප ශබ්ද ගන්ධ රස ආරා විඳින සපකුත් තියෙනවා ඒක තිරසං හා සමානයි. පිරිසනුත් විඳිනවා. නමුත් මේ රූප ශබ්ද ගන්ධ රසයන්ගේ සම්පූර්ණම තොර වෙච්ච ඇහෙන් කනෙන් දිවෙන් ආශයෙන් සම්පූර්ණ විස්්‍රාම වෙච්ච නිරාමිෂ සුඛයක් තියෙනවා. ඒක ටිකක් අමානුෂික සැපයක් තියෙනවා. මනුෂයාට විඳ ගන්න බැරි જાති පුදුමාකාර නිරාමිෂ සුඛයක්. එදාට විතරයි මනුෂයා ඉස්සල්ලාම අතට මනුෂ්‍යකම කියන එකේ තියෙන අති විශිෂ්ට භාවයේ තිරසනුන් හා වෙන්වෙච්ච ස්වරූපය ඉස්සලාම දන්නේ මේක. ඉතින් ඒකෙදි ලොකු සුද්ධියක් වෙනවා. එතකොට මේ චිත්ත විසුද්ධිය කියලා මේක විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන தත්ත්ව විසුද්ධි ක්‍රමය. ඒ චිත්ත විසුද්ධිය ඇති වුණාට පස්සේ තමයි යෝගාවචරයට මේ ලෝකේ කාම භෝගීන්ගේ කරන මේ ලෝර නැති රණ්ඩුවක් මේ නිර්ආමිෂ ලෝකේ රණ්ඩු කරන්න කිසි කෙනෙක් නෑ. දෝරේට තියෙන කිසි කෙනෙක් යන්නේත් නෑ. ඒකට රණ්ඩුවකුත් නෑ. ඒක නිරාමේශ සුඛේ දන්න මනුස්සයා ඉස්ලාම අතර ජීවිතේ මේ නිතරම ජය කියලා එකක් තියෙනවා. තරගෙන් තොරව හම්බෙන ජය කියන එක තේරුම් ගන්න. මේ කාම ලෝකෙ තමයි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, රණ්ඩු, නියව ගන්නව, විරිත් ගන්නව, නඩු කියනව, ඉදන් නඩු සේරම කියනවා. නිරාමේශ ලෝකේ කිසිම කෙනෙක් හැප්පෙන දෙයක් නැහැ. ඕන්න ඔය දෙක තේරුම් ගත්ත දවසේ අර කම්මසගත ඥාන සම්මාදීත්‍යට වැඩිය බොහෝම සූක්ෂම වෙච්ච බොහෝම ප්‍රණීත වෙච්ච වෙනත් සම්මාදීත්‍යයකට මේ යෝගාචරයපත් වෙනවා හැබැයි මේ සම්මාදීත්‍ය ශ්‍රේෂ්ඨ බව නම් හැබෑව නෝ සර්වචන්නාංශික ප්‍රධාන පරිවිදේ මේක නෙවෙයි සර්වචන්නාංශයේ හත් අවුරුදු වයසේදී හත් දවස් වයසේදී ගබ ගහ මුලදී ඔතෙන්ද ගියා ඒ බුදු වෙලා හැමනේ සුද්ධෝදන රජුගේ වක්නගුල කරද්දී කිරියම්මලා ටික අජුරෝ රිදීනිය මේ මේ බිය ගහක් නඟුලක් අරගෙන කුඹරට බැස්ස දකින්නකොට ඒ පෞද්ගලයන්සල මතක ගන්න ඔය මියන්තන්න මේ අපි ඇමතිවරුත් වක්නගුලුත් වගේ ටෙනිස් ෂූස් දාගෙන බැස්සේ කුඹරට එතකොට ටෙලිවිෂන් එහෙම තිබුණේ නැහැ ඒත් ජෝක් එකක් තිබුණා ඉතින් කිරියම්මලා ගියගෙන කහන දෙන්නේ නැහැ මේ වෙලාවේ ඊට පස්සේ සිද්ධාර්ථ කුමාරයා ඕකට තමයි ගියේ. හැබැයි බුදු වෙලා නේ. බුදු වෙන්නේ ඉස්සරලා. ඒක නිසා මේකට නොගියොත් ඇත්ත එක නෑ. මේකට නොගියොත් නිරාමිෂසප්ප නෑ. මේකට නොගියොත් සමත සම්මාදිට්ඨිය නෑ. ඒ නිසා මේකට ගියාට පස්සේ තමයි මේ කන්ද පොඩ් නැගලා ඈත පේනා වගේ පේන්න පටන් අරගන්න. ඒ නිසා දවසේ ගොඩක් කළා කර්ම සාගත දේශනාවට විවිධ නිසා මෙතෙන්දි මම ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇති කරගත්ත පදනම දිගේ ඉදිරි ධර්ම දේශනාවලදී අපි කොහොමද විපස්සනා සම්මාදිටිය ඇති කරන්නේ කොහොමද විපස්සනා සම්මාදිටිය නැත්නම් අපිට විඳවන්න වෙන ආදීනාවන කසකින මාතෘකාවට මේ කච්චානගත සූත්‍රය ආරම්භය යන බලාපොරොත්තු වෙනවා මේ තාක් විස්තර කරන කොටස් සාතිරි දිනාටම ඒ තම තමන්ගේ සත්‍ය තව තවත් දියුණු කරන කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දිනාටම සනසීමුදා වේවා